මේ ගාතාව තෝරගන්ට හේතු වුණේ මෙතෙක් දවසක් මේ නිස්සරණ වන සේනාසනයට සම්බන්ධව මේ පිරිසක් බොහෝ මෝනයකමින් විශාල කැපකිරීමකින් ලොකු නුවණකින් මේ විදිහට පිළිවෙත් පුරාගෙන ආවා ඒ සියලු දෙනාම බොහෝ කොට මේ කර්මස්ථානය තමයි ප්‍රගුණ කළේ. ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී මේ අවසාන දේශනාව විය හැකි. ඊට අපි යොදාගත්තේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුකෙන් වදාළ ගාථාව. අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවනා භාවිතෝ බහුලීකතෝ මේ සමාධි ආනාපාන සති සමාධි භාවනාව බහුලීකතෝ භාවිතෝ බහුලීකතෝ මනාකොට භාවිත කරන ලදද බොහෝ කොට ගැඹුරින් භාවිත කරන ලදද සන්තෝච්චේව ප්‍රනීතෝච්ච සාන්ත වගේම ප්‍රනීතද වෙනවා සුකෝච විහාරෝ සාන්තයි ප්‍රනීතයි සුඛ විහරණද ලබා දෙනවා ඒ වගේම uppන් uppන්නේච පාපකී අකුසලේ ධම්මේ උපනුපන්නා වූ පව් අකුසල දහම් ලාමක අකුසල දහම් ඨානසෝ අන්තරධාපේති වහා ඒවා අන්තර්ධාන කරනවා රූප සමේති සංසිඳවනවා පින්නතුනි මේ ජීවිතේ අපි සෑම දිනම මේ මිනිස්සු හැටියට සැප විඳින්න කැමති මේ කාම ලෝකේ අතෝරක් නැතුව නොයෙකුත් කාම සැප සොයාගෙන යන මේ මිනිස් ප්‍රජාව ඒ තුලින්ම පින්නතුනේ මහත් පීඩාවකටපත් වෙනවා. తాවකාලිකව සුළු සුවයක් නිසා වඩා කාලයක් පින්නතුනේ අපි ගෙවන්නේ දුකෙන්. කාම වස්තුන් සෙවීම හුදෙක් බලාපොරොත්තුවක් විතරයි පින්නතුනේ අපි සොයන කාම වස්තුවට අපි ලං වෙන්න මොනතරම් වෙහෙසෙනවද මොනතරම් වීරයක් විඩාවක් අපිට ඇති වෙනවද එහෙම ලබාගන්නේ බලාපොරොත්තුව මුදුන් පැමිණෙනේ ප්‍රණ බලාපොරොත්තුවේ සුවය අපි අත්විඳින්නේ තාම සුළු මොහොතක් විතරයි බලාපොරොත්තුව ලැබෙන්න තියනකල් තියෙන ඒ ආස්වාදය ඒ ලැබුණාම නෑ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා දුක් පීඩා වගේ නෙමෙයි සුඛ වේදනාව. දුක් පීඩාව අතෝරක් නැහැ. ඒවාම අපි කොච්චර ප්‍රාර්ථනා කළත් පහ වේවා කියලා ලේසියෙන් පහ වෙන්නේ නැහැ. බොහෝ පීඩා ඇති කරනවා. චිත්ත පීඩාවක් වුණත්, කායික දුකක් වුණත් පින්නතුනි බොහෝ වෙහෙසෙන්ට වන අපිට ඒකයින් කරගන්න. ඒ වුණත් අපි බොහෝ ප්‍රාර්ථනා ඇතුව වෑයම් කරලා ලබා ගන්න උතුම් බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි හඟින උතුම් කියලා ඒක පවතින්නේ ටික වෙලාවයි. ඒ සුවේ සාමාන්‍ය තත්වයටපත් වෙනවා. ඊට පස්සේ අපි තවත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා ඒ තුලින්. දැන් ඉතින් සාමාන්‍ය දෙයක් පවත් වෙච්චි ප්‍රාර්ථනාව ඒ බලාපොරොත්තු ඒ ලබා ගැනීම පසකින් තියලා අපි ඊට ඉහළින් එකක් හොයනවා. මේ විදිහට පින්වත්නි පුංචි දරුවා මෞතුරුලි කිරිරාබි පුලේ ඉඳන් මරණ මංචකට යනකල්ම සොයන්නේ සුවයක්. නමුත් ඔහුට ඒ සුවේ විඳින්න හම්බෙන්නේ නැහැ. මෞතුරුලේ කිරිබිය උණුසුමේ සැනසෙන දරුවා එදා එහෙම හිතුවත් පින්නතුනේ නිින්ද ගියාම සුවේ ඉවරයි. අවදි වෙන්නේ අඬාගෙන. නැවතත් මව විසින් සනසනවා කිරි දෙනවා. ආයි නිින්දට වැටෙන. ටික ටික මේ දරුවා නැගිටිනකොට hina වෙනකොට දෙමව්පියෝ සතුටු වෙනවා. දරුවාර කිරි බීමට තිබිච්ච ආසාවට වඩා පුංචි පුංචි සද්දවලට ලස්සන ලස්සන සමනුරුණරි රූප වලට ආස කරනවා මේ විදිහට ගමන් කරන මේ මනුස්ස ජීවිතේ ළමාවියට පැමිණෙනකොට ඒ සමනුරුන්ට තිබිච්ච ආසාව වෙනත් පැත්තකට යොමු වෙනවා පිටි ගන්නවා බෝල ගන්නවා දුවනවා පනිනවා කෑ ගහනවා මේ දරුවෝ ඒකත් පින්නතුනේ ටික දවසයි පවතින්නේ පාසල් යන්න වෙනවා ආයි දුකක් මෙහෙම ගත කරන දරුවන් තරුණ වියට එනවා විභාගේ පාස් වුණාම ඔක්කොම සමහර අය ඉතාම හොඳයි කියලා හිතනවා ලබාගත්තු පාස් කරු විභාගේ සමත් වුණාට පින්නතුනේ ඊට පස්සේ නැවත දුකක් ඊළඟට මම තවත් ඉහළ විභාගයකට යන්න ඕන එදා ඉඳලා වෙහෙසෙනවා ඒ වගේම තමන්ගේ හිත මෙතෙක්කල් යොමු වුණු කීඩා භාණ්ඩ වලින් ඈත් වෙනවා. යෞවනත්වයට පැමිණෙනකොට තමන්ගේ సంతානයේ වෙනත් සුන්දර පැත්තක් හොයනවා. ඒකත් පින්නතුනි තමන්ගේ මේ ඥානයේ එහෙම නැත්නම් අධ්‍යාපනයේ ප්‍රවීණත්වය, පූර්ණත්වයේ මත ඒ සියල්ල සම්පූර්ණ වෙයි කියලා හිතනවා. ඒකත් ලබා ගන්නවා. රැකියාව ලැබෙයි කියලා හිතනවා ඒකත් ලැබෙනවා. නමුත් පින්නතුනි ලැබුණු රැකියාවෙන් සතුටු වෙන්නේ ටික දවසක්. ඉහළ පුටුවක් දැකලා ඒක දිහා බලබලා තමන්ගේ හිතේ දුකක් ඇති වෙනවා මෙතෙන්ට යන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙතෙක් ප්‍රාර්ථනා කළ යෞවනත්වයෙන් අපි ලබන සුන්දරත්වයේ විඳ ගන්නටි අපි හොයනවා ආවාහ විවාහ. ඒකත් ලැබෙනකල් තමයි තියෙන්නේ හීනයක් වගේ හීනෙන් විඳින මල් සුවඳක් වගේ ලැබුණ දායෙන් පස්සේ පින්නතුනේ එකත් කටුක වෙනවා. නමුත් ජීවිතයේ යම්සි පූර්ණත්වයක් සුන්දරත්වයක් ආසාවක් සංසිඳීමක් ලැබුවත් පින්නතුනේ ටික කලක් යනකොට දරුබල් මල්ලන්ගෙන් පිරෙනකොට අධ්‍යාපනයේට අනිකුත් වස්තුව සොයන්ට වෙනුවෙන් කැප වෙනකොට දරුවන්ගේ අසනීපාදී අධ්‍යාපන ආදී කටයුතු වල යෙදෙනකොට මේ සැප සොයපු මිනිස්සයා දැන් විඳින්නේ ආය දුක. කවදාක්වත් කොතැනකවත් කෙරවල කොතනද කියන්න පුළුවන් කමක් නැහැ. මේවමත් මේ කාම භෝගීන් හැටියට කාම වස්තුන් දූ දරුව කාම වස්තුන් තමන්ගේ ගේදර කාම වස්තුන් රැකියා තනතුරු කාම වස්තුන් මේවා පිළිබඳම වෙහෙසිලා වෙහෙසිලා පින්නතුනේ අවසානයේ අපි හැරිලා බලනකොට විවේකයක් ගන්නට කායික වශයෙන් අපි රෝගී වෙලා දුර්වල වෙලා ඊට පස්සේ අපිට පුළුවන්කමක් නැහැ පසෙකට වෙලා නිදහසේ විවේක සුවයක් විඳින්න. කායික පීඩාවන්ගෙන් අපි පිරිලා ඒ වගේම අපට ලෝකයේ නිසා Tamanට බර කරට ඇවිල්ලා කවත් අපි සැනසෙන්නේ කියලා කිසි කෙනෙක් කල්පනා කළේ නැහැ. ඒ නිසා පින්නතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීපු මේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව යම් කිසි තරුණයෙක් හෝ තරුණියක් මැදිවියේ කෙනෙක් හෝ මේක හරියට දැනගෙන සොයාගෙන එහි සැනසෙල්ල ලැබුවා නම් තමන්ගේ ජීවිතයත් සම්පූර්ණ වෙනවා තමන්ගේ ආධ්‍යාත්මික සුවයත් ළඟා කරගන්න කිසිම කාම වස්තුවකින් ලබන්නට බැරි සුවයක් මේ අධ්‍යාත්මික සුවය තුල තියෙනවා. ඒ නිසා පින්නතුනි ගිහි පින්නතුන් පවා මේ විදියට සීල සමාධි ප්‍රඥා පිරුවනම් Tamange තරුණ කාලේ ඉඳලා අද වෙනකොට බොහොම ලොකු සැනසීමක් භුක්ති විඳින්න පුළුවන්. කෙසේ වෙතත් ප්‍රඥාව පහළ වුණා, කල්යාණ මිත්‍රයෝ දැක්කා, ඒ අනුව ගමන් කිරීමට තරම් අපට හොඳ නුවණක් තිබුණා. පෙර සංසාරේ කරන ලද අනන්ත ප්‍රමාණ කුසල් නිසා දානාදී සීලාදී භාවනාදී ගුණධර්ම පිරුව නිසා ඔබට මේ ජීවිතයේ ඒ කල්යාණ මිත්‍රයෝ දැකලා සීල සමාධි ප්‍රඥා මුදුන් පමුණවා ගන්නට අවස්ථාව පෑදුනා. එනිසා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන ඔබ වගේ පින්නතුන් පින්වතියන් මේ මහා පොළොවට බරක් නෙවෙයි. ශාසනයේ පවතින ඔබ තුලයි ඔබ යම් තාක්කල් සිල් රකින්නවාද බවුන් වඩනවාද ඒ තාක්කල් බුද්ධ ශාසනය රකින්නවා එනිසා සංඝ රත්නය ලෝකයේ සිටින තාක්කල් බුද්ධ රත්නය රකින්නවා වගේම උපාසක උපාසිකා පිරිතත් මේ ලෝකයේ ඉන්න තාක්කල් බුද්ධ ශාසනය රැකෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා නම් යමෙක් මේ ජීවිතය අපි සනසිල්ල ගත කරන්න ඕනේ කියලා කුඩා දරුවගේ ඉඳන් අවසාන මහන්ලා දක්වා සියලු දෙනා විසින් සිල් පිරිය යුතුයි සමාධි වැඩි යුතුයි. ඒ නිසා පින්නතුනි අපි මේ ගාතාව තෝරගත්තේ මේ කාමභෝගී ලෝකයට ඊටාම හොඳ දෙයක් තමයි ආනාපාන සති භාවනාව. තමන්ගේ අධ්‍යාත්මික සුවය තුළින් පින්නතුනි සනසිල්ලක් ලබන අතරේ තමන්ගේ ජීවිතයත් සාර්ථක වෙනවා මෙලව සනසීමත් පරලෝසන සීමත් උතුම්ම නිවනත් ලබනවා. ඒ නිසායි මේ ආනාපාන සති භාවනාව සන්තෝචේව ප්‍රණීතෝච සුකෝච විහාරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට සාන්තව ප්‍රණීතව ඒ වගේම සුඛ විහරණ ඇතුව මේ ජීවිතය ගත කරමින් අපේ ආධ්‍යාත්මික ගුණවගාව ලං කර ගැනීමෙන් අපිට පින්නතුනේ නිවනට ලං වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා uppන් uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ දානසෝ අන්තර ධාපේති වූප සමයේති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අපි ආස්වාස ප්‍රස්වාසයක් කරන වාරයක් වාරයක් පාසා පින්නතුනි අපේ තියෙන කෙලෙස් දුර වෙනවා කැපෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ පහිතත්තෝ වික්ඛෝ කියලා කියන්නේ නිවනට නැඹුරු වුණු කෙනෙක්. අපි සිහියෙන් ඉන්නවා නම් අපි නුවණින් ඉන්නවා නම් අපි සිල්වන්ත නම් පින්නතුනි අපි නිවන් දොරින් මොන මොහොතක හෝ අපේ ජීවිතයේ යම් අනතුරකින් හෝ හදිසියේ නැති වුණත් පින්නතුනි අපි නිවනට හැතියලයි ඉන්නේ නිසා අපිට කිසිම බයක් නැහැ. ආනාපාන සති භාවනාව කරන ඕනම කෙනෙක් පින්නතුනි අවසන් මොහොතේ සුසුම් හෙලන්නේ නැහැ. අවසන් මොහොතේ හුස්ම හෙලන්නේ ඊටාම සාන්තව. ඒ වගේම ඔහු මාර්ගඵල ලබාගෙන හිටියානම් දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ උතුම් තැනකට එනවා වගේම ඒ වගේම ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටියානම් පින්නතුනි බ්‍රහ්ම ලෝකේ ආපස්සරේ එහෙම නැත්තම් මහා බ්‍රහ්මය වගේ අතරට ගිහින් උපදිනවා. එතනත් කරන්නේ පින්නතුනේ කාමයන්ට ඇලෙන්නේ නැහැ දිව්‍ය ලෝකේ. මොනතරම් කාම වස්තුන්ගෙන් පරිපූර්ණව තිබුණත් රෝස පැහැති පරවියන්ගේ බඳු පා ඇතියේ දෙවගණන් දැක්කත් කාමයකට සිතක් නැඹුරු කරන්නේ නැහැ පින්නතුනි මේ මේ විදියට සීල සමාධි ප්‍රඥා පුරාගත් පුද්ගලෙක්. ඒ නිසා ඔබට පුළුවන් වෙනවා මේ කරපු ප්‍රතිපදාව තව දිගටත් මේ ජීවිතයේ කරගෙන යනවා නම් වීරිය සම්පන්නව මේ ජීවිතයේදීම ඔබට නිවන් සාක්ෂාත් කරගන්න හැකි වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. එනිසා පින්නතුනි ආනාපාන සති භාවනාව පිළිබඳව මෙතෙක් ඔබ විසින් මේ පුරුණ ලද ප්‍රතිපත්ති මාලාව සිහියේ තබාගෙන ඉදිරියටත් අකණ්ඩව හැකි හැකි වෙලාවට මේ භාවනාවේ කටයුතු කර ගන්නට පුළුවන්. ඒ නිසා ආනාපාන සති භාවනාව පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් ඒවා විසඳ ගැනීමට ඔබට කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිසා පින්නතුනි අපි ආනාපාන සති භාවනාව කරලා යම් සමාධියකට ගමන් කරානම් ආනාපාන සති භාවනාව විපස්සනා හැටියටත් වඩන්න පුළුවන්. සමාධි භාවනාවක් හැටියටත් වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කිය උපදේශයේ ප්‍රථමයෙන් අපි සමාධි භාවනාවක් හැටියට වඩන්න ඕනේ. ඒ නිසා මේ සමාධියෙන් අපි යම්සි අර්පණාවක් උපදවා ගත්තා නම් අපට චිත්ත විසුද්ධිය ලැබෙනවා. චිත්ත විසුද්ධිය ලබාගත්තු කෙනා පින්නතුනේ ආනාපාන සති භාවනාව කරන්නේ ආනාපානීය ස්පර්ශයට හිත තබලා ඒ තුලින් පින්නතුනි ධාතු කර්මස්ථානයේ මතු කරගෙන ඒ ධර්ම ධාතු කර්මස්ථානයේ නිසා ඔබට මේ ශරීරයේ පුරා තියෙන රූප ලෝකය දකින්නත් පුළුවන් වෙනවා. රූප ලෝකයේ දැකගත් පුද්ගලයා ඒ ඒ රූප හේතුවෙන් ඒ ඒ උපදින විඥාන සහ සංස්කාර සහිත ඒ නාම ලෝකයක් ඔබ දැක ගන්නවා. ඒ නිසා මේ අන්දමට නාම රූප පරිච්ඡේද වශයෙන් හේතුඵල වශයෙන් ධර්මය අවබෝධ කරගන්නට ඒ වගේම ඒවා නිසා ඇතිවෙන චිත්තසෛතසික වශයෙන් නැති වෙන ධර්මය ඒ වගේම රූපෝල ඇතිවීම නැතිවීම ආදී සංඛ්‍යාත ධර්ම අවබෝධ කරගෙන සම්මර්ෂණ ඥාන ආදී උද්‍යප්පය ආදී ඥාන පහල කර ගැනීමටත් ඔබට හැකි වෙනවා. පින්නතුනේ අනිච්ච දුක්ඛ අනාත්ම අපි නොදක කවදාකවත් නිවන් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක් වශයෙන් දකින්න ඕනේ, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන් දකින්නත් දුක් වශයෙන් දකින්නත් පින්නතුනි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ ශරීරයේ මේ රූප ලෝකයත් නාම ලෝකයත් ඇතිවීම නැතිවීමට ලක්වීම හරියට දැක්කොතින්. ඒ නිසා අපිට නාම ලෝකයට යන්නත් රූප ලෝකයට යන්නත් අපි පාදක කරගන්නවා අපි විසින් ලබන ලද මේ සමාධිය. මේ ආනාපාන සති සමාධිය නිසා පින්නතුනි අපිට පුළුවන් වෙයි සුඛාපටිපදාවේ පිහිටලා මේ ශරීරයේ තියෙන රූප විමර්ශනය කරලා බලන්න. යම් කිසි කෙනෙක් පින්නතුනේ ඒ වගේම මේ ශරීරයේ තියෙන කොටස් මෙනෙහි කිරීමෙන් අසුබ වශයෙන් භාවනාව පියදෙනවා නම් ඒ තනත්තාටත් පුළුවන් වෙනවා පින්නතුනේ ඒ කිසිම සමාධියක් නැති වුණත් Tamanට Tamanගේ ශරීරයේ කොටස් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් ප්‍රගුණ කරගත්තොත් පින්නතුනේ ඔහුටත් පුළුවන් වෙනවා ඒ තුලින් නිවන් දකින්න. කොට්ටාසානම් පගුණ කාලතෝ පට්ඨාය තීසු මුකේසු ඒකේන මුකේන විමුච්චිස්සති කම්මට්ඨානම් වන්නතෝ වා පටික්කෝලතෝ වා ශුඤ්ඤතෝ වා උපට්ඨාති. ආකංකේ මානස්ස වන්නතෝ ආකංකේ මානස්ස පටික්කූලතෝ ආකංකේ මානස ශුඤ්ඤතෝ කම්මට්ඨානං උපට්ඨිසanti යම්සි කෙනෙක් තමන්ගේ මේ ශරීරය තුල තියෙන කොට්ටාස මෙනෙහි කරගෙන යද්දී ඒ ඒ කොට්ටාස තමන්ට හොඳට පැහැදිලිව පෙනෙන්න පටන් ගන්නවා නම් පින්නතුනි. ඒ කොට්ටාස වලින් සතුටටපත් වෙලා තමන්ට පුළුවන් නම් උත්සාහ කරනවා බාහිර අධ්‍යාත්මික බාහිර වශයෙන් කොට්ටාස මෙනෙහි කරන්නට බාහිර ශරීරයකත් කෙසේ වෙතත් ඊන් පස්සේ තමන්ගේම ශරීරයට සිත යොමු කරලා ඔට්ටාසවනෙහිම් මෙනෙහි කරද්දී අට්ටිකයට යම් කිසි වෙලාවක හිත පිහිටුව ගන්නට පුළුවන් වුණා නම් එහෙමත් නැත්නම් එක එක කොට්ටාසයක් අරගෙන වෙන් වෙන් වශයෙන් කොට්ටාසයක් මෙනෙහි කරද්දී ඔහුට ඒ කොට්ටාසයේ තියෙන වර්ණය සනිටුහන් කරගන්න පුළුවන් වෙනවා. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි අට්ටික භාවනාව හැටියට අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය කියා අපි මෙනෙහි කරද්දී ඒ අට්ටිය තුල අපිට පුළුවන් වෙනවා ටික සංඥාව බස්කින් තබලා එහි ඇති වර්ණය ලබා ගන්න. ඒ වර්ණය ලබාගෙන වර්ණය නිසා අපි ආධ්‍යාත්මික බාහිර වශයෙන් මෙනෙහි කරලා බාහිර රූපයකින් ප්‍රථම ධානයේ සිට අටවෙනි ධානය වන නේව සංඥා නාසඤ්ඤා නැත්නේ දක්වා වූ රූපහ අරූප ඥාන ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඒ වගේම පින්නතුනි යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ අට්ටි අට්ටි කියන සංඥාවත් ඇරලා පටික්කුල පටික්කුල කියලා තමන්ම මෙනෙහි කරගෙන ගියා නම් මේ එකම අට්ටි තමන්ගේ මාට්ටිය පින්නතුනි ප්‍රථම ධානය උපදවා ගන්නවා කිසිම අපහසුාවක් නැතුව. ඒ වගේම යම් කිසි කෙනෙක් කල්පනා කළා නම් මේ අට්ටි අට්ටි කියන සංඥා ශුන්්‍යත වශයෙන්. මේ කියන්නේ අට්ටි අට්ටි කියනකොට අට්ටි විතරයි මෙතන මමෙක් නෑ මේක ශුන්්‍යතයි. කියන සංඥාව උපදව ගත්තනම් ආකංකමානස්ස ශුඤ්‍යතෝ කම්මාට්ටානං උපට්ඨේ සම්ති. යම්කිසි කෙනෙක් කැමති වෙනවා නම් මේ පටික්කුල සංඥාවෙන් එමත් නැත්නම් වර්ණයේ සංඥාවෙන් එමත් නැත්නම් ඒ ශුන්්‍යත සංඥාව අරගෙන පින්නතුනි භාවනා කරන්නට කැමති වෙනවා නම් මේ තුනෙන් එකකින් විමුක්තිය ලබනවා කියන එකයි බුදුරජාන් වහන්සේ සඳහන් කළේ. කුට්ටාසානම් පගුණ කාලතෝ පට්ටාය මේ කොට්ටාස හොඳට 32 Tamanට ප්‍රගුණ වුණාට පස්සේ තීසු මුකේසු ඒකේන මුකේන විමුච්චිස්සති. මේ මුඛ තුනෙන් එකකින් විමුක්තියටපත් වෙනවා. කුමද්ද මේ විමුක්ති මුඛ තුන? පටික්කුල සංය එකක්. පටික්කුලතෝ වර්ණතෝ වර්ණ වශයෙන් ලබාගෙන සමාපatti උපදවාගෙන එහෙම නැත්නම් පටික්කුල වශයෙන්ම මෙනෙහි කිරීමෙන් අපිට ප්‍රථම ධානය ලබාගෙන එහෙමත් නැත්නම් ශුන්්‍යත වශයෙන් අපි මෙනෙහි කිරීමෙන් උපචාරය ලබාගෙන මේ ආදී වශයෙන් පින්නතුනි පැකි වෙනවා ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා අපි විසින් කල්පනා කරන්න ඕනේ ආනාපාන සති භාවනාවේ පිහිටලා යම් විසිවිදියකින් ප්‍රථම ධානය උපදවා ගත්තට පස්සේ පින්නතුනි ශක්ති රජකනම ලැබුණා හා සමානම වෙනවා. උට කරන්න බැරි දෙයක් නැහැ. සම 40 කර්මාන්තා කර්මස්ථානම මෙනෙහි කරන්නට පුළුවන් ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒ වගේම විපස්සනා කරන්නට අතිතාම පහසුයි. තවත් දුරට කතා කරනවා නම් පින්නතුනි අපිට මේ කිසිවක් නැතුව Tamanට පොට්ටාස් පිහිටන්නෙත් නැත්නම් ඒ වගේම ආනාපාන සතිය පිහිටන්නෙත් නැත්නම් පින්නතුනි මේ ශරීරයේ යම් කිසි තැනකට හිත යොමු කරලා තදගතියේ පටන් අරගෙන පිම්බීම ආදී ගුණ ධර්ම මෙනෙහි කරලා ලක්ෂණ මෙනෙහි කිරීමෙන් ඔහුට පුළුවන් වෙනවා මේ ශරීරය විනිවිද දැකලා ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පින්නතුනි මේ ජීවිතයේදී අපිට කාම ලෝකයෙන් අපිට ලබන්න බැරි උතුම් සංසීමක් විමුක්තියක් ඒ වගේම සුඛයක් ලබන්නට නම් පින්නතුනි මේ යම් ආකාරයකින් අපි භාවනා මනසිකාරය කළ යුතුමයි. ඒ නිසා දිනෙන් දින අපි යන්නේ මහලු වෙන්නේ. අපි දිනෙන් දින අපේ තරුණකම නැති වෙනවා අපේ ශරීරයෙන් ගිලිලා යනවා. ඒ නිසා අපි මහලුකමට ගියාට පස්සේ සිතත් පින්නතුනි දුර්වලයි ගතත් දුර්වලයි ගත සිත දුර්වල නම් ධර්මයක් අවබෝධ කරගන්න කවදාකවත් ඒතනත්තෙකුට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා ගත සිත යොබ්බන කාලේ තරුණ කාලේ ශක්ති සම්පන්න කාලේ අපි සමාධි වඩන්න ඕනේ වගේම විපස්සනා කරන්න ඕනේ. අපි මානසිකාරය කරන්න ඕනේ පින්නතුනි යෝනිසෝ මානසිකාරයේ මිසක් අයෝනිසෝ මානසිකාරයේ නෙවෙයි. ඒ නිසා මේ ජීවිතයේ අපි යම් මොහතක සමු ගැනීමට අපිට සිදු වුණොත් තරුණ වේවා මහලු වේවා මධ්‍යම වයසක වේවා ඒ හැම අවස්ථාවකම අපිට සාදු කියලා hina වෙලා ඒ මරණයට මුහුණ දෙන්න පුළුවන් නම් පින්නතුනි අපි මේ ලෝකයක් ජයගත්තා පරලොවක් ජයගත්තා ඒ වගේම අපි නිවනටත් යනවා කියන කාරණේ මතක තියාගන්න ඕනේ අපේ ලෝකයේ දිහා බලනකොට අපිට තියෙන වගකීම් ගැන බලනකොට අපි හිතනවා මේ මේ වගකීම් තියෙනවා මේ මේ සම්පූර්ණ කළ යුතුයි සම්මුති ලෝකයේ වගකීම් තියෙන බව ඇත්තයි. පරමාර්ථයෙන් අපි හිතනකොට පින්නතුනි මේ මොහොතේ හෝ අපිට මේ සියලු බලාපොරොත්තු බිම තබලා බහා තබලා අපිට සමුගන්ට සිදු වුණොත් අපිට පින්නතුනි විපලිසර වෙන්ට වෙන අවස්ථාන අවස්ථාවේදී සීලය නැති කෙනාට සමාධිය නැති කෙනාට පින්නතුනි විපස්සනාවක් නැති කෙනාට මේ සංසාරය අඳුරුයි ඒ නිසා මේ මෙතෙක් කල මේ භාවනා යෝගීව මේ වැඩ කළ මේ පින්වත් පිරිස ඊටාම පින්වන්තයි ඒ වගේම ප්‍රඥාවන්තයි ඒ නිසා ඒකාන්තයෙන්ම නිවන් දකින්නවා කියන ප්‍රාර්ථනය අපි මතක් කරගන්නවා තවත් පින්නතුනේ අපි මෛත්‍රී භාවනාව ආදියත් ප්‍රගුණ කළ යුතුයි මේ භාවනා ක්‍රමයට ගැන කතා කරනවා නම් අපි ප්‍රථමයෙන් ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න ඕනේ ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න හැකිනම් චතුත්ථ ධානය අපි පිහිටුවා ගන්න ඕනේ චතුත්ථ ධානයේ පිටුවා ගත්තට පස්සේ පින්නතුනේ අපි බුද්ධානුස්සති භාවනාව ටිකක් කරන්න ඕනේ. බුද්ධානුස්සති භාවනාව කියන්නේ පින්නතුනේ ඊටාම සාන්ත භාවනාවක් නිවන් දකින්න පුළුවන් භාවනාවක්. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ පින්නතුනේ මේ හැම භාවනාවකින්ම නිවන් දකින්න පුළුවන්. ආනාපාන සති භාවනාවෙන් චතුත්ථ ධානයේ උපදවාගත් පුත්තිලයකට පින්නතුනේ බුද්ධානුස්සති භාවනාව බොහෝම පහසුයි බොහෝම ඉක්මනට තාම හොඳින් ගැඹුරින් ප්‍රකට වෙනවා. බුද්ධානුසීත භාවනාව නෙමෙයි කොයි භාවනාවක් වුණත් සමාධියක පිහිටලා කළොත් තමයි පින්නතුනේ තාම හොඳින් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. එසේ නැති වුණත් පින්නතුනේ ප්‍රතිඵල ලැබෙනවා ඒකාන්තමයි. ඒ නිසා බුදුගුණ අපි භාවනා කරද්දී සමහර විට ආනාපාන සති භාවනාවේ යම් වැටීමක් වෙනකොට හිත එකලස් කරගන්න බැරි වෙනකොට පින්නතුනේ අපි බුදු බුදුරජාණන් වහන්සේගේ පිහිට හොයනවා. අපි ගෙදර ඉන්නකොට අපිට යමක් වෙනකොට අපි අඬන්නේ අම්මේ කියාගෙන අපි යන්නේ. තුවාලයක් වුණත්, බඩගිනි වුණත්, පින්නතුනේ වෙන යමක් වුණත් අම්මේ කියනවා අපි. ඒ වගේ පින්නතුනේ භාවනා කරන යෝගාවචරයට යම් කිසි අසහනයක් ලැබුණා නම්, අපහසුාවක් ලැබුණා නම්, යම් බීතියක් වුණා නම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කියනවා අනේ මාව සීකරන්ට කියලා. අම්මා කෙනෙක් හරියට දරුවෙකුට කියන්න වගේ කියන්නේ යම් වෙලාවක මහණෙන් උඹලාට යම් බයක් චකිතයක් ඇති ගැනීමක් ඇති වුණා නම් ඉපලිසර වුණා නම් මාව සීකරන්න ඔබේ ඒ බය තුරන් වෙනවා. ඒ නිසා පින්නතුනේ අපිට ආනාපාන සති භාවනාව කරද්දී ඒට උපකාරයක් හැටියට බුද්ධානුස්සති භාවනාව කිරීමෙන් ඒ තියෙන බාධක මග අරගෙන නැවතත් භාවනා අරමුණට හිත යොමවන්න හැකි වෙනවා. ඒ වගේම පින්නතුනේ අපිට බුද්ධානුස්සති භාවනාව තනිකරම ආනාපාන සතිය ආරම්භ කරන්නට පෙර ටිකක් කිරීමෙනුත් අපිට ආරක්ෂාවක් ලැබෙනවා හිතේ සද්ධාාවක් උපදිනවා යම් වෙලාවක සද්ධාව නැති නිසා අපිට මේ භාවනාව පිළිබඳවත් අපේ මේ සීලය පිළිබඳවත් එමත් නැත්නම් මේ සසුන පිළිබඳවත් ත්‍රිවිධ රත්නය පිළිබඳවත් යම් සැකයක් තිබුණා නම් ඒ අවස්ථාවට පින්නතුනි බුදුගුණ මෙනෙහි කරගෙන යනවා නම් අර තියෙන සකසුලංකා ඔක්කොම තුරන් වෙලා තමන්ගේ සද්ධාව පිහිටනවා පින්නතුනි හොඳින් ඒ නිසා බුදුගුණ අපි මෙනෙහි කරන්න ඕනේ ආනාපාන සති භාවනාවෙන් පසු විශේෂයෙන්ම ආරක්ෂක භාවනාවක් හැටියට උපචාර සමාධි දක්වා බුදුගුණ නමයක් තියෙනවා අපි නමයෙන් එකක් තෝරගෙන එකක් එකක් පාසා අපිට උපචාර සමාධිය ලබන්න පුළුවන්. ඒ නිසා අපි ලබාගත්තා වූ ඒ චතුත්ථ ඥානයේ ශක්තිය තව තවත් වැඩි වෙනවා. ඒ වගේ මේ මොහොතක් ගානේ උපදිනේ කුසල ශක්තියෙන් ඔබට අනන්ත ප්‍රමාණ කාලයක් පින්නතුනේ කිසිම දුකක් කරදරයක් නැතුව නිවන් දක්නා මොහොත දක්වා සැපයෙන් සතුටෙන් ගත කරන්නටත් හැකි වෙනවා. එපමණක් නෙවෙයි බුද්ධ මේ බුදු ගුණ මෙනෙහි කරන නැත්තන්ගේ පින්නතුනි සමහර විට මේ ශරීරයෙන් සුවඳ පවා පිටත් පිට වෙන්න හේතු වෙනවා. ඒ නිසා අපි බුදු ගුණ මෙනෙහි කරන්නට ඕනේ. තවත් කාරණයක් තමයි බුදු ගුණ මෙනෙහි කරලා අපි මෛත්‍රී කිරීමත් ඉතාම අවශ්‍ය වෙනවා. මොකද මෛත්‍රී කිරීම නිසා මේ ලෝක ධාතුව පින්නතුරි මනුෂ්‍ය సంతානයේ වගේම සංසිල්ලටපත් වෙනවා. මේ ලෝක ධාතුව පින්නතුනි කර්කශ වෙන්නේ කුමක් නිසාද? මිනිස්යාගේ හිතේ තියෙන කෙලෙස් බර ගතිය නිසායි. මිනිස්යාගේ द्वේෂය නිසා, මිනිස්යාගේ ඊර්ෂ්‍යාව නිසා පින්නතුනි ලෝක ධාතුව විසම වුණා. ඒ තෘෂ්ණාදී ගති නිසා මිනිස්යාගේ මේ ලෝක ධාතුවේ මතුලේ තිබිච්චි, මතු පිට තිබිච්චි ඒ ඕජාව පින්නතුනි ගිලී ගියා මේ පොළවේ අතුරු දහන් වුණා. එදා අපේ මුගලන් මහරහතන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මේ ලෝක ධාතුවේ තිබිච්ච ඒ ඕජාව තවමත් එහෙමම තියෙන බව. එදා නේරංජාවට වැඩපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සමග පිරිසක් වැඩිය වේ රංජාවට. වස්වසන්නයි වැඩි වස්සාදිෂ්ඨාන කළා වස්සාදිෂ්ඨාන කරලා ඉන්න අවස්ථාවේදී පින්නතුනේ ටිකෙන් ටික වසංගතයක් එන්න. සාගතයක් ආවා. වැස්ස නැවතුණා පින්නතුනේ. ආහාර නැති වුණා. ගොවිතැන් විනාශ වුණා. ඊට පස්සේ පින්නතුනේ බුදුරජාන් වහන්සේටත් දැන් පින්ඳපාතේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සංඝරත්නය හිටියා බොහෝ පිරිසක්. ඒ අයටත් දැන් පින්ඳපාතේ ඊටාම අමාරුයි. මෙහෙම ඉන්නේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට සැලකනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දුර්භික්ෂයක් ඇවිත් තියෙන්නේ බොහෝම මිනිස්සුන්ට කරදරයි ආහාර හිගයි. ඒ නිසා මීට එහා ගම්මානයක් තියනවලු එතන හොඳට සෞභාග්‍යය තියනවා අපි එහාට වඩිමුද කියලා කිව්වා. එපා ආනන්ද එපා කිව්වා. ඊට පස්සේ මොගලන් මහ රහතන් වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ ගමට වැඩලා මේ ඔක්කොටම ඇති වෙන්න පින්ඩපාතේ අරන් ඉන්නද කියලා ඇහුවා. නානබුදුරයන් වහන්සේ ඔබ කොහොමද එහෙම කරන්නේ? ඔබ තනියම ගිහින් කොහොමද මේ ඔක්කොම සංඝයාට දාන ගියේ? නෑ ස්වාමීනි මගේ පාත්‍රයට එකක් ගෙනාවාම ඇති මේ සියල්ලටම පිරිමැහෙනවා. බුදුරන් වහන්සේ බලනවා ඇත්ත නේනවා. මේ පුත්කලයට මේක පුළුවන්. එහෙමත් කිව්වාම කියනවා එපා, උගලන්න එපා. ඒ වෙලාවේ සංවේගී ඉපදිලා සංඝරත්නය කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මේ මොගලන් මහ රහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් මම මේ පොළවේ තියෙන එදා ගිලිච්චෝජාව මම මතු පිටට අරන් දෙන්න මේකේ මෝජාව තිබුණේ පින්නතුනි උඩ දිදුලන දොදොල් වගේ උඩ දිදුලමින් තිබුණා පින්නතුනි මේ ඕජාව ඒ සුවඳින් තමයි මේ කවට සිටි මිනිස්සුયો කියන දෙවියෝ සැරිසරමින් ආග්‍රහණය කරලා ජීවත් වුණා ඊටාම මීරි ඊටාම සුවඳයි. නමුත් පින්නතුනේ ඒක අපේ තියෙන තෘෂ්ණාව නිසා ඒවා පොළවේ ගිලී ගියා. අදත් ඒව Java මේ පොළවේ තියෙනවා. මිනිස්යාගේ సంతානේ දූෂිත නිසා ඒවා මතු පිටට එන්නේ නැහැ. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ නම් මම මේ පොළවේ තියෙන පෝජාව මතු පිටට අරන් දෙන්නම්. කොහොමද කරන්නේ ඔබ? මම මේකේ අත දමලා කලම්බලා මේ මහ පොළොව ධාතුවම කලම්බලා මත්ගාන කොට පින්නතුනේ බුදුරයන් වහන්සේට කියනවා මම මේ ඕජාව මතු පිටට ගන්නවා. දලුවා බුදුරයන් වහන්සේ මමට පුළුවන්. එතකොට මොගලන් මේ ඉන්න සත්වෙන්ට මොකද වෙන්නේ? අහිංසක සත්වෝ පීඩාවටපත් වෙනව නේද? නෑ ස්වාමීනි. මං තවත් භූමියක් මවනවා මේ දක්වන් අතේ. මවලා එකට මේ සියලු සත්වයෝ දමලා මේ පොළව කලම්බල ඕජාව මතු පිටට අරගෙන ස්වාමීන් වහන්සේලා ඇතුළු මම ඔක්කොටම වළඳන්න මං සලසලා දෙන්නම්. ඒ වෙලාවෙත් බුදුරයන් වහන්සේ කියනවා එපා මොගලන් මෙපා ඉවසන්න මොගලන් ඉවසන්න කිව්වා. ඒ නිසා ඒ කාලේ අර සබ්බාසව සූත්‍රයේ සඳහන් කළා අතිබික්කවේ ආසවාදි වාසනා පහතබ්බා කියන තැනදී චිගච්ඡා පිපාසා පවා ඉවසන්ට කියලා කිව්වේ ඉවසීමෙන් ප්‍රහාණය කරලා කින්ද කිව්වේ මෙන්න මේ නිසයි. ඒ නිසා පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේත් කරබාගෙන පැත්තකට වුණා. ඒ වගේ අස්සයෝ පිනිසගෙන වුණාද Java වගේ දේවල් තල පිටි කරලා ඒවෙන් කැඳහලා තමයි බුදුරජාන් වහන්සේට දුන්නේ. මේ විදිහට තුන් මාසෙ ගත කළා ඉවරුණා බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි අපි දිනු. අපි මේවා දාලා ගියා නම් අපි පරදිනවා මාරයට කෙලෙස් වලට. ඒ නිසා මේ අවස්ථාවේ අපි විශ්ව අදිෂ්ඨාන කරලා හිටියා කඩාගත්තේ නෑ තමන්ගේ වස්. ඒ වගේ පින්නතුනේ මේ පොළවේ තියෙන සාරය පිළිබඳව අපි කතා කරපු නිසා දර්ශනයට අපි මේ කතාව කිව්වේ. ඒ නිසා අපි විසින් සීල වඩනවා නම් සමාධි වඩනවා නම් අපි මෛත්‍රී භාවනාවේ යෙදෙනවා නම් පින්නතුනේ මෙය පොළොව ශාස්ත්‍රීක වෙනව නැවතත් මේ තියෙන භූ විෂමතාව ඔක්කොම නැති වෙලා මේ තියෙන හදිසි අනුතුරු විපත් නැති වෙලා සාන්ත සුන්දර ලෝකයක් ලැබෙනවා ඒ නිසා අපි විසින් කල යුත්තේ අපේ ගම්මානයේ තත්වයටපත් කරගන්න අපේ නිවසේ තත්වයටපත් කරගන්න අපි සියලු දෙනාම මෛත්‍රී භාවනාවෙත් දෙන්න ඕනේ ඒ නිසා පින්නතුනේ අපි විසින් මෛත්‍රී භාවනාව කරන හැටි අපි සාකච්ඡා කළා. මෛත්‍රී භාවනාව කිරීමෙන් ඔබ සියලු දෙනාටත් ඒ විදියට ඒ අර්පණා ලබාගෙන මෛත්‍රී චේතෝ විමුක්තියෙන් සැනසෙන්න ලැබේවායි කියලා අපි මේලායි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පින්නතුනේ අපි විසින් කළ යුතු දේ තමයි අසුභ භාවනා. අසුභ භාවනාවේ තියෙන ක්‍රම ක්‍රම කීපයක් පින්නතුනේ. ඒ නිසා අපි දන්නවා අසුභ භාවනාව කොටස් වශයෙන් මෙනෙහි කිරීමත් එක්තරා අසුම භාවනාවක්. අපි කිව්වා ඒ නිසා අපිට කොටසක් මෙනෙහි කරලා අපිට අර්පණා සමාධි වඩා ගන්න පුළුවන් ශාරීරිය තුලින්. බාහිර වශයෙන් අපිට අර්පණ වර්ණය මෙනෙහි කරලා පින්නතුනි පුළුවන් වෙනවා කසින වඩන්න. ඒ වගේම තවත් අසුභ භාවනා තියෙනවා මලසිරුරු පිළිබඳව. අපි මලසිරුරක් ලබාගෙන එහෙම නැත්නම් දැකපු මලසිරුරක් සී කරලා ඒවත් සිහිය පිටවාගෙන පින්නතුනි මෙනෙහි කරපොත් අසුබ අසුබ විදියට අපි මෙනෙහි කරනවා නම් නැත්නම් පටික්කුල පටික්කුල විදියට මෙනෙහි කරලා අපිට පුළුවන් වෙනවා හිතෙන් විදිත්තරපනා උපදවන්න. නිසා මේ আদি වශයෙන් පටික්කුල පටික්කුල කියලා අපි මල සිරුරක් සිහි කරගෙන සමාධි තියෙන කෙනෙක් ආනාපාන සති චතුත්ථ ධානය වූ මෛත්‍රී ධානයක් හෝ යම්කිසි ධානයක් ඇති පුද්ගලෙක් ඒ සමාධියකට සමවැදිලා ඒ ෂණයෙන්ම නැගී හිටලා ඕනම රූපයක් දිහා බලලා ඒක මෙනෙහි කළොත් ස්වල්ප වේලාවක් තප්පර ස්වල්පයක් වින්නතුනේ ඒක තමන්ගේ సంతානය ඇදෙනවා. ඊට පස්සේ තමන්ට ඕන වෙලාවක ඒ රූපය මතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි අසුබයක් දැකලා ඒ මරණ දයාමල සිරුරක් දැකලා ඒ හිතට අරගෙන තමන් බැහැර වෙලා යම් ස්ථානයක ඉඳලා මෙනෙහි කරලා ඒ තුලින් පින්නතුනේ අපිට පුළුවන් වෙනවා අසුභය නිසා පටික්කුලය මෙනෙහි කරලා පටික්කුල පටික්කුල කියලා අර්පණාවක් උපදව ගන්න. ඒ වගේම පින්නතුණිය පටික්කුල සංඥාව අපි පසකෙන් තියලා මල්සිරු දිස බලලා මරණම් මරණම් මරණම් කියලා අපි මරණය මෙනෙහි කළොත් ඒ වගේම අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවීතං අන්තිතෝති කියලා මගේ මේ ශරීරයත් ඒ වගේපත් වෙනවා ඔය විදිහට මරණයටපත් වෙනවා අපි ඉක්මවලා නැහැ නිසා ඒ විදිහට අපි සිහිපත් කළොත් පින්නතුනි මරණම් මරණම් කියලා ජීවිතං අනියතං මරණං කියන්නේ නියතං කියන්නත් පුළුවන් මරණම් මරණම් මරණං කියන්නත් පුළුවන් එහෙම නැත්නම් අද්දුවම් මරණං අද්දුවම් මරණං කියන්නත් පුළුවන් ඉක්මනින් මරණය වේවා වෙනවා වෙනවා කියලා මේ විදිහට මරණ සංඥාව ලබා ගන්නත් පුළුවන් පින්නතුනි මේ කැමැති ආකාරයකට Tamanට උපචාර සමාධියක් ලබා ගැනීම Tamanගේ කෙලෙස් సంతාණයෙන් ඉවත් වෙනවා මේවා උපකාර වෙන්නේ අපිට නිවන් දකින්න. ඒ වගේම දසදහස් ගණන් වියදම් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා කෝටි සංඛ්‍යාත මුදලක් වියදම් කරලා දෙන දාන වලට වැඩියත් පින් සිද්ධ වෙනවා මේ වගේ භාවනා කිරීමෙන්. එනිසා අපි මරණ අසුභාදී මේ චතුර ආරක්ෂාව හොඳට සම්පූර්ණ කරගන්න ඕනේ ආනාපාන සති භාවනාවේ චතුත්ථ ධානයෙන් පස්සේ. පුළුවන් පුළුවන් අය කරගන්න ඕනේ පින්නතුනේ ඒක ටිකක් හෝ වඩන්නම ඕනේ. Tamanට අර්පණා සමාධියක් තියෙන නිසා මේවා ප්‍රගුණ කිරීමට කාලයක් ගත වෙන්නේ නැහැ. ඊටාම ඉක්මෙන් පුළුවන් වෙනවා. ඒ වගේම පින්නතුනේ එයින් පස්සේ අපිට පුළුවන් ධාතු මනසිකාරයට හැරෙන්න. ධාතු මනසිකාරය කියන්නේ නිවන් දැකීමේ දොර. නිවන් දැකීමේ දොරටුව නම් ධාතු මනසිකාරය අපේ සින් යම්කිසි පීඨවාගත් සමාධියකට සමවැදිලා නැගිටලා විශේෂයෙන් ඕදාන්ත කසිනේ චතුත්ථ ධාන සමාපත්තියට සමවැදිලා නැගිටලා තමන් මේ ශරීරයේ ධාතු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ ධාතු වශයෙන් මෙනෙහි කිරීම නිසා පින්නතුනි මේ ශරීරයේ විනිවිද දැකගෙන ඒ තුලින් ඔබට ඒ රූප කලාප වශයෙන් පවතින කලාපත් දැකලා ඒවා විශේෂ වශයෙන් අසකනාසය දිව ආදී වශයෙන් බෙදලා ඒවා තුල තියෙන රූප සහ නාම වෙන්වෙන් වශයෙන් දැනගෙන ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් ඔබට ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන උතුම් වජරාම නිවනින් සංසෙන්ට ලැබෙනවා. සේ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම දේශනාව නිම කරමු. පළවෙනි ප්‍රශ්නේ සංසාරේ සියලු කර්මයන් ගබඩා කොට තබාගත හැකි ශක්තියක් භවංග චිත්තේ පවතින්නේද පාදා දුන බව නැවි සියල්ලම තියෙන මේක තමයි ඒ වුණත් මේ ජීවිතයට ප්‍රමාණවත් ටික තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒවායිනුත් Tamanට අවශ්‍ය නම් යම් යම් දේවල් අයින් කරගන්න පුළුවන්. අඩු කරගන්නත් පුළුවන්. Taman සංසාරේ ඉන්න තාක්කල් විපාක දෙන්න හැකියාව තියනවා මේ තියෙන අකුසල. හැබැයි බොහෝ කාලයක් අකුසලයක් විපාක නොදීම තියනවා නම් ඒවා අහුසි වෙලා යන්නත් පුළුවන්. මොකද පිරෙනකොට පිරෙනකොට පිරෙනකොට අනිත් ඒවා ඈතට යන නිසා. දැන් අපි කොච්චර අකුසල් කරනවද කුසල් කරනවද මේ අකුසල් විතරක් නෙමෙයි කුසල් ඔක්කොම කරනවා. චෛතසික වශයෙන් ඒවා පහළ වෙනවා. චේතනාහං වික්කවේ කම්ම. එතකොට සංස්කාර කර්ම කියලා කියනවා. සංස්කාරයේම තමයි කර්ම තියෙන්නේ. අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංකාර කම්ම. එතකොට කර්මය තමයි උප සංස්කාරම තමයි කර්ම. ඒව ඇතින ශක්තිය කර්ම. ඒකම තමයි ඊගාවට ප්‍රතිසන්දියට යන්නේ. සංස්කාර නිසා මොකද සංකාර පත්‍ය විඥානං කිව්ව ප්‍රතිසන්දි විඥානේ ලබා දෙන්නේ මේ සංකාර ඊගාවට. නිසා මේවා ඔක්කොම සංසාරේ තියෙනවා තියෙනවා. හැබැයි ප්‍රබල ඒවා තමයි මතුවේ. සමහර විට යම් කර්මයක් මෙලව කරන මේ වර්තමාන කර්මය නිසා ඒ අතීත කර්මයක් ශක්තිය ලැබනවා මතුවෙන. කුසල කර්මයක් නිසා කුසල කර්මයක් මතුවෙන්න පුළුවන්. කුසල කර්මයක් නිසා අකුසල කර්මයක් ඈත් වෙන්නත් පුළුවන්. දුර්වල වෙන්නත් පුළුවන්. ඒ වගේම අකුසල කර්මයක් නිසා අකුසල කර්මයක් මතුවෙන්න පුළුවන්. අකුසල කර්මයක් නිසා කුසල කර්මය වැටිලා යන්නත් පුළුවන්. ඈත් වෙන්නත් ඒක නිසා තමයි අපි මේ ජීවත් වෙනකොට හොඳ සෞභාග්‍යමත් සැපවත් ජීවිත ගත කරද්දී හදිසි විපත් වෙලා තමනුත් විනාශයටපත් වෙනවා අනිත් අයට දුක ලබා දෙනවා. මෙන්න මේවා සිද්ධ වෙන්නේ කර්මයෙන් සංසාරේ තියෙන නිසා. බෑ ඈතට යන්න යන්න යන්න යන්න. විපාක දීමේ ශක්තිය නම් නැති වෙලා හීන වෙලා යනවා. ඒත් මේ සංසාරේ අපි කොච්චර කල් උන්නද කියලා නිමක් නැති නිසා මේවා සියල්ලම මෙහෙම දැන් පේන්න තියනවාදවත් මන් තියනවා නම් දූවිලි වෙලා. මොකද ඒ තරම් අපි සංස්කාර එකතු කරනවා. ස්වාමීන් වහන්සේ ඒ පැතුමක්නේ හොඳයි පැතුම් බෝධියක මා නිර්වාණය අත්වේවා නිදුක් වේවා නිරෝගී වේවා උදව් කරාට පින් සිදු වේවා හොඳයි සාදු සාදු ස්වාමින් වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි සංස්කාරය අනුකමක් ඕම් කිව්වා දැන් අපි කිව්වනේ නාම රූපයන්ගේ 11 ආකාර පැහැදිලි කර දෙන්න. ආ 11 ආකාර. ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත වර්තමාන ඒවද? ඈ දුරේ සාන්තික. දුරේ සාන්තික මොනවද? හීන ප්‍රනීත ඕ ඕරානික. බොහොම දිග දේශනාවක් කරන්න වෙනවා මේකට. සංස්කාර කියලා කියන්නේ ඇත්තටම කුසල අකුසල. ඒවා තමයි චෛතසික. හැම විඥානයක්ම උපදිනකොට අරමුණක් නිසා අපේ යම් අරමුණක් අපි දකිනවාද අපි ගන්නවාද ඒ අරමුණ නිසා සිතක් පහළ වෙනවා විඥානය කියලා චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් මෙන්න මේ විඥාන වශයෙන් පහළ වෙද්දී ඒවට සාපේක්ෂකෝ එකම උපදිනවා සංස්කාර. ඒ කියන්නේ කුසල පක්ෂය අකුසල පක්ෂයේ සංස්කාර තියෙනවා. මේවා අභිධර්මයේ සඳහන් වෙනවා බොහොම ලස්සනට. අභිධර්මාර්ථ සංග්‍රහය කියන කුඩා පොතක් තියෙනවා. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයේ හොඳින් මේක දක්වලා තියෙනවා. ඒ වගේම මේ අභිධර්මාර්ථ සංග්‍රහය නාරද ස්වාමින් වහන්සේ වජිරාරාම වාසී ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඊට පස්සේ ලෝකෙ මැස්සරුණා මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියවල. නමුත් ඊට පස්සේ විකු බෝධි ස්වාමීන් වහන්සේ ඒ මැනුවල් ඔෆ් අභිධම්ම කියන ඒ අභිධර්මාර්ථ සංග්‍රහය comprehensive manual of අභිධම්ම කියලා නැවතත් ඒක සංස්කරණය කරලා අටුවා ආදී එකතු කරලා හොඳ පොතක් ලියුවා. ඉතාමත් හොඳයි කියවලා බලන්න පුළුවන් නම් ඒ පොත. එතකොට වැටහෙනවා මේ සංස්කාර කියන්නේ චිත්තචෛතසික මේවා මොන මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ මොනවද ඒ ඔක්කොම කියලා හඳුර ගන්න පුළුවන්. සූත්‍ර පිටකෙත් මේවා තියෙනවා හුඟක් තැන්වල. 11 ආකාර කියනකොට ඒවා දැන් අජ්ජත්තික බාහිර කියද්දී ඇත්තටම අපි හිතනවා මේ අජ්ජත්තික කියන්නේ අපේ సంతානය. බාහිර කියන්නේ අපි අනුමාන වශයෙන් අනුන්ගේත් මෙහෙම තමා කියලා හිතනවා කියලත් කියනවා. නමුත් පින්නතුනි සමාපත්තිය ඇති පුද්ගලයන්ට බාහිරවත් මේක දැකගැනීමේ ශක්තියක් තියෙනවා. මොකද බාහිර රූපය තමන්ගේම රූපය බාහිර වශයෙන් සලකන්නටත් පුළුවන්. බාහිර රූපයක් වුණත් සලකන්නට පුළුවන්. එතෙන්දි ඔහුට පුළුවන් වෙනවා නාම රූප විශ්ලේෂණය කරන්න. ඒ නිසා අධ්‍යාත්මික බාහිර කියලාත් කියනවා. දුරේ සන්තික කියනකොට ඒකම තමයි දුරේ සන්තික කියන්නේ. සමහර විට ඒ මොහොතේම ඉපදෙන එක අනාගතයට යනවා අනාගතයක තවත් අනාගතයකට යනවා. අපි දන්නවා අතීතයේ එහෙම නැත්නම් ගියාත්මේ පෙර ආත්මවල තිබිච්ච අවිජ්ජා තණ්හා උපාදාන සංකාර කම්ම මෙන්න මේ කර්ම නිසා අපිට මේ ආත්ම භාවයේදී පංචස්කන්ධයක් ලැබුණා රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක නිසා නැවතත් කර්ම රැස් කරනවා. ඒක යනවා අනාගතයට නැවතත් රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනවා එතන. මේ විදිහට අතීත අනාගත වශයෙන් වර්තමාන වශයෙන් මේ සංස්කාර සිදු වෙනවා. එතකොට විපස්සනා කරද්දී ඒ ඒ මොහොතේ ඇති වෙන සංස්කාර ඒ ඒ මොහොතේම අතීතයට ගමන් කරනවා. එක හිතකින් අතීත සිත බැලීම නිසා එතනත් පින්නතුනි පුළුවන් වෙනවා යෝගාවචරයේකට අතීත වශයෙන් මේ සංස්කාරය දකින්න. ඒ වගේම සමාවතිලාභීන්ට සමාරුන්ට හොඳට ප්‍රගුණ කෙරුවොත් අනාගතෙත් ඒ රූප පහළ වෙන හැටි මේ තියෙන පංචස්කන්ධය අනාගතයට යන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. එතකොට ඒක පිළිබඳව කල්පනා කරද්දී ඔය කීපයක් සිද්ධි තියෙනවා. අපි දන්නවා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදු බව පැතුවා. ඉතින් බුදු බව පතද්දී ස්වාමීන් වහන්සේට සත්‍යයක් තිබිලා තිබුණා පෙර ආත්ම භාව බලන්න. ඒ පෙර ආත්ම භාව බලද්දී මෙයා බුදු බව පතන නිසා ආචාර්යන් වහන්සේට ගිහින් සඳහන් ආචාර්යන් වහන්සේ කිව්වා දැන් දිගටම විපස්සනාව ගෙනියන්න කියලා. එතකොට කිව්වා නෑ මම බුදු බව පතන්නේ නිසා මම කරන්නේ නෑ. ඉහළට යන්නේ නෑ. සංකාරපෙක්කාවෙන් අතර වෙනවා. ඒ වෙලාවේ ආචාර්යන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට කියනවා බලන්න එහෙනම් ඔබ නාම රූප වශයෙන් ඉදිරි ජීවිත ඉදිරි ආත්ම බලන්න. මේවා බලාගෙන යනකොට දකින්න ආත්ම භාව දෙකට එහා පැත්තේ අන්ධෙන් ගන්නෙක් වෙලා හිඟා කනවා. මේ වෙලාවේ ඇවිල්ලා කියනවා ස්වාමීනි මට බෑ බුදු බව පතන්න මට බෑ අන්ධෙක් වෙලා හිඟා කන්න කියලා. එතකොට අනාගතයේ සංස්කාර මෙතන ඉඳලා දකින්න හැටි තමයි. ඉතින් මේ විදිහට අතීතයන් වර්තමාන අනාගත වශයෙන් උත් පහළ වෙනවා. ඕලාරික සුකුම වශයෙන් පහළ වෙනවා මොකද සමාධි තත්ත්වයේ උඩ සමහර විට මේවා ප්‍රකටව වැටෙනවා සමහර විට අප්‍රකටව වැටෙනවා. ඒ නිසා තමයි ඒ විදියට ඕලාරික සුකුම කියලා ඒවැය සඳහන් වෙනවා. මේ විදියට හුඟක් තියෙනවා පුළුවන් නම් ඒ අභිධර්මාර්ථ සංග්‍රහය අරගෙන කියවගත්තොත් මේ භාවනා කරන අයට පුංචි අදහසක් ඇති වෙයි. කුමක්ද මේ අපේ හිත කොයි විදියටද මේක පහළ වෙන්නේ? ඒ නිසා ඒක ඇත්තටම තමන් ඒවට වහල් වෙනවා නෙමෙයි. අපි පිළිගන්න ඕනේ නෑ. අපිට තේරෙනවා නම් මේක ඇත්තයි මේක මේ විදියයි කියලා පිළිගන්නවා. අපි තර්ක කරන්න යන්න ඕනේ නැහැ කවුරුවත් එක්ක. අපි ධර්මයේ ඇත්තද නැත්තද කියන්න උවමනා නැහැ. අභිධර්මාර්ථ සංග්‍රහය හෝ ඒ වන් කියවන ඒ comprehensive manual of අභිධම්ම කියන පොත හෝ කියවලා බැලුවොත් මේ ආයත තමන්ගේ సంతාණයට වැටෙනවා නම් මේක පිළිගත හැකියි කියලා පිළිගන්න. ඒ නිසා භාවනා යෝගීට ඊටමත් පහසුයි විශේෂයෙන් මේ ධාතු කර්මස්ථානය කරනකොට මේ චිත්තසෛසික සංස්කාර පිළිබඳ වැඩ කරනකොට ඊටාම පහසු වෙනවා අවබෝධ කරගන්න. මනස හුඟක් හුදේ නාමයක් පමණද එය රූපේකුත් වේදයි පහදා දෙනු මැනසි මනස නාමයක් පමණයි. මනස නාමයක් පමණයි. මන කිව්වහම හිත. හැබැයි මනෝ ద్వාරය නම් තියෙන්නේ ඒකත් මන තමයි. මනෝ ධාතු කියලා කියනවා එතනට. විඥාන ධාතු කියලාත් කියනවා. නමුත් මනෝ විඥානයක් අපි කල්පනා කරන මේ රූපයක් නෙවෙයි. විඥානයේ නාමයක්මයි. ඒ වගේම මනස ලේත් නෙමෙයි. මසුත් නෙමෙයි. නමුත් ඒ හරහා එන ශක්තියක් තමයි මනස උපදවන මනෝද්වාරය. මනෝ ප්‍රසාදය. නමුත් ඒකට රූපයක් කියනවා. ඒ නිසා ඒකනම් රූපයක් කියලා කිව්වත් අනිත් ඇති වෙන විඥාන වශයෙන් සලකන කිසිවක් රූප වෙන්නේ නැහැ නාම. නාමස්කන්ධය. රූපස්කන්ධය රූපේකුත් වේදේ පහදා දෙනු මැනවි. ස්වාමීන් බෝධි පූජා පැවැත්වීම හොඳ බව වදාළ සීක. බෝධි පූජා ධම්මජීව ස්වාමීන් දැහුණා නම් එහෙම. බෝධි පූජා පවත්වන ලෙස රෝග සුව වීම, විභාග පාස් වීම, වැනි දේවල් බෝධීන් වහන්සේගෙන් ඉල්ලා සිටීම සුදුසුද? අපි බෝධි පූජා පවත්වන්න කිව්වේ ආමිෂ ලාභයක් පිණිස නෙවෙයි. අපේ අධ්‍යාත්මික ගුණවගාවට රුකුලක් හැටියට. ඉතින් Tamante යම් බාධාවක් තියෙනවා නම් පෙර ආත්මවල කරපු අකුසලයක් නිසා කර්මාවරණයක් තියෙනවා නම් භාවනාවාදී දියුණුවෙන් නැත්තම් අපි බෝධි පූජාව පවත්වන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා හිතා. එතකොට එයින් ලැබෙන පින ඒ ස්ථාන අපි පිරිසිදු කරනවා මල් පහන් පුදනවා ගෞරවය දක්වනවා අපි ඊටාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් අපි බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා අනේ බුදු පියාණන් වහන්සේ නේද මේ ඉන්නේ බුදුන් වහන්සේ නේද මේ අපිට මේ බෝධීන් වහන්සේව ලබලා දුන්නේ පූජා කරන්න කියලා අපි බලාගෙන ඉන්නකොට අනේ මේ බුදුරජාන් වහන්සේ බුදු වෙන්න කොච්චරනම් මේ වෘක්ෂය පිහිටක් වුණාද කියලා අපි හිතනකොට අපේ හිත පිනුතුනේ සමාධියට එනවා ප්‍රීති ප්‍රමෝදය පාමොජ්ජ සුඛ ඇවිල්ලා ප්‍රසද්ධිය ඇවිල්ලා සමාධියට එනවා ඒක නිසා තමයි අපි බෝධි පූජා පවත්වන්නේ අනිත් කාරණේ තමයි වර්තමාන කුසලයෙන් අතීත අකුසලයේ බිඳ දමන එක දුර්වල කරන එක එහෙම නැතුව ලෙඩ රෝග සුවවීමට විභාග පාස් වීම වැනි දේවල් බුදුරජාන් වහන්සේගෙන් අපි ඉල්ලන එක හොඳ නෑ. මොකද අපි ඉල්ලන්න ඕනේ අපි ගියෙන් කළුපාන මහත්තයාගෙන් මං ඉල්ලන්න ඕනේ ඊට දෙයක්. පුංචි දෙයක් මට ගිනි පෙට්ටියක් දෙන්න කිව්වොත් එහෙම මට ලොකු දේ ඉල්ලගන්න බැරි වෙනවනේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ පොඩි දේවල් ඉල්ලන්න එපා නිවන ඉල්ලන්න බුදුහාමුදුරනේ. නිසා අපි හොඳ වැඩක් කරනවා. ඒ කුසලයේ බලෙන් අපි අදිෂ්ඨානයක් කෙරුවොත් මේ කුසලයේ බලෙන් මට සැනසෙල්ල ලැබේවා. මගේ දුක් ගිනි නිවේවා. මට පහසුවක් වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඊට සම්බන්ධව ඒ පැනසිල්ල ඒ පහසුව ලබා දෙන්න මට සැනසෙල්ල ලබා දෙන්න යමක්ද ලෝකෙන් වෙන්න ඕනේ ඒක ඉෂ්ට වෙයි. නැතුව අපි අරයාගේ විභාගේ පාස් කරලා දෙන්න එහෙම ඉල්ලන්න එපා. හොඳ නෑ. අපි මට සැනසෙල්ල ලැබෙන්න, අපිට සැනසෙල්ල ලැබෙන්න, අපේ පවුලේ අයට සැනසෙල්ල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන බෝධි පූජා පවත්වනවා නම් ඒක කියන්න ඕනේ නෑ විභාගේ දාරේ. විභාගෙ ඉල්ලුවොත් විභාගෙ විතරයි. ඊට පස්සේ නම් බෑ තව එකක් ඉල්ලන්න. ගිය සැරේ මං දුන්නා කියලා. මටත් සිද්ධියක් මතකයි මම තරුණ කාලේ ටිකක් කලබලකාරී එක තැනක ඉන්න බෑ හැමතැනම දුවනවා. ඉතින් ඔහම ඉන්නේ නැද්දි මගේ කටේ තෑම එකක්ම ඉතින් හදිසි දේවල් හුඟක් කරෙන්නේ. එක සැරයක් මගේ හිතට විශාල බරක් පැටවුණා. බරක් පැටවිලා ඉතින් අන්තිමට මට තේරෙන්නේ නැහැ මොකද්ද මං කරන්න ඕනේ කොහේ. ඉතින් මෙතනින් පිටත් වෙනවා ඔන්න එනවා කොහාට හරි ඈතකට යනවා. එතන හරි තව දිහාකට යනවා. ඉතින් දවසේ කරන්නේ කොහාට හරි කොහාට හරි පියාඹන එක තමයි. අතෙන්ට යනවා මෙතෙන්ට යනවා කායක ටිකක් කතා කරනවා දුවනවා. ඉතින් දැන් මේ సంతානේ ගොජ දානවා. ඉතින් මම අන්තිමට ගිහිල්ලා මගේ ඥාතියෙක් ළඟට ගියා. ඉතින් ඥාතිය හැබැයි මට මාමා වෙන්නේ වයසින් නම් මට අඩුයි. ඉතින් ගිහිල්ලා ටිකක් වෙලා අපි දෙන්න කතා කර කර ඉන්නකොට ඉතින් මේ සිද්ධිය ගැන මගේ තත් තියෙන දේවල් එයාට තේරුණා කතාවෙන්. මාව එක්කගෙන එහෙම පාරට බැස්සා. පාරට බැහැලා වෙනදා නම් ඇඳුම් මාරු කරලා පාරට බහින්නේ තවමට යන්නේ. නමුත් නිකම්ම බැස්සා පාරට. ඉතින් පාරට බැහැලා මාත් එක්ක කතා කර කර කතා කර කර යනවා. ඉතින් මමත් ඔය යෝමෝ කියෝ කියෝ කියෝ ගිහිල්ලා. තවම කිට්ටුව තිබිච්ච ටිකක් නිසසල තැනක බෝධින් වහන්සේ ළඟ මිදුලට කොට වුණා. බෝධි මළුවට කොට වුණා. කවුරුවත් සෙනගත් නෑ හවස 4ට විතර වෙලා. දැන් ගිහින් බෝධියට හේත් වෙන ගමන් මළුවේ ප්‍රාකාරයට හේත් වෙන ගමන් කිව්වා. මෙතන මේ පුංචි බෝධියක් තියලා අපි කට්ටියක් එකතු වෙලා තමයි මේ බෝධිය පිළිවෙල කළේ ප්‍රාකාරයෙම බැන්දේ. ඉතින් ඒ වෙලාවේ නගරේ රාගම නගරයේ කිට්ටුවක උනේ ඒ වෛද්‍යවරු පවා ඒකට උදව් කරලා තිබුණා. ඉතින් මට ඕක කියලා මෙයා තාප්පෙට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම එයා නිස්සද්දව ඉන්න නිසා මමත් ඉන්නවා. ඉතින් මං ඉන්නේදී බෝධීන් වහන්සේ දිහාම බලාගෙන මාත් ඉතින් ටිකක් ටිකක් ටිකක් ටිකක් ඉන්නකොට බෝධීන් වහන්සේගේ හැඩේ මට පේනවා. පත්‍ර පේනවා. ඒව හැසෙල වෙනවා පේනවා. ඉතින් වෙන මොකොත් මට හිතෙන්නේ නැහැ. ඉතින් මං ඒකට ඉඩ දීලා එහෙම බලාගෙන ඉන්නකොට ඉතින් බුදුහාමුදුරුවන්වත් වරින් වර මතක් වෙන්න ඇති. කොහොම හරි පැය භාගයක් තුන් කාලක් අපි දෙන්න අනිස්සද්දව හිටියා. මගේ හිතේ තිබිච්ච ඔක්කොම දුක් නිවිලා ගියා. ඊට පස්සේ මම බලනවා මෙයා දැන් මට කතා කරයිද කියලා නෑ. ඊපස්සේ මම කතා කළා. මම ගියා මාමියම්. යන්න පුළුවන්ද කියලා මම ගියා යම්. දැන් ගෙදර යන්න පුළුවන්ද කියලා මම යන්න ඕන ටිකක් දුර. පුළුවන් කිව්වා. ඉතින් එදා ගන්න තේරුණා බෝධීන් වහන්සේගේ මොනතරම් ශක්තියක් තියනවද. හඳුන් කූරක්වත් මම පත්තු කළේ නෑ බෝධීන් වහන්සේට. මට වතක නෑ මම වැන්නදවත් කියලා වැටිලා. නිකන් හිටගෙන නම් වඳින්න ඇති. ඒ නිසා බෝධීන් වහන්සේ කියන්නේ ඇත්තටම අපිට පිහිට වෙන දෙයක්. අපි ප්‍රාර්ථනා කරන්න එපා එක එක දේවල්. නමුත් සාන්තිය අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් බෝධි පූජා පවත්තලා. ඊළඟට ප්‍රශ්න ඉවරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෝධි පූජා මාතෘකාව ආව නිසාම ඒ පිළිබඳවම නැවත මට හිතුණා මේක විමසන්න. දැන් අපමා බෝසතාණන් වහන්සේ ජයශ්‍රී මා බෝධින් වහන්සේ ගෝල්මූලයේදී කළේ සියලු කෙලෙස් ප්‍රවීණ කිරීම. නමුත් දැන් කලින් කිව්වා වගේ අපි කරන්නේ ගිහිල්ලා කෙලෙස් වැඩි කරගන්න දේවල් ඉල්ලී. ඉතින් අපි කලින් ඉතින් ඒත් ඔස්සේම කෙලෙස් ප්‍රවීණ කරන්න අවශ්‍ය දේවල් වලට සිත යොමු කිරීම නේද ස්වාමීන් වහන්සේ කලින්. ඒ ස්ප්‍රේන කරන්න ඕනේ. ඉතින් ගිහි අයට ඉතින් මොකද්ද අපි කියනවනේ පෘථග්ජනකමට. ඉතින් ගිහින් ඉල්ලනවා. ඉතින් දෙනවා නම් අපි ගමු. පෘථග්ජනකමට අපි ඉල්ලනවා. ඉතින් සමහර අයට ඉතින් එහෙම ගිහින් කරපුවාම විශ්වාසයක් ඇති වෙනවනේ. අනේ අපි බෝධි පූජාවක් කළා. අපිට මේක පිට ලැබෙයි කියලා. ඉතින් විශේෂයෙන් අපි එතන ඉන්න දෙවියන්ටත් පිපින් දෙනවනේ. දෙවියෝ ඉන්නවනේ අපි අවුට. ඒකට අරක් කරන් ඉන්න. ඒ වගේම අපි ඒ වගේ පින් දෙනවා අපේ මළගිය ඥාතීන්ට. අපි වැස්සේ ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සතුටු වුණා නම් ඒගොල්ලොත් අපිට ආශිර්වාද කරනවා. සාප කරන අය ඉන්නවා සමහර වෙලාවට. ඒ නිසා අපි ඇයට ඒගොල්ලොත් අපිට උපකාරයක් වෙනවා. එතකොට අපේ කටයුතු නිම වෙයි. නිකාම හැම පැත්තෙන්ම ආශිර්වාද දෙනකොට ඒක කාට හරි කිව්වොත් එහෙම ඔයාට පිස්සු ඔයාට පිස්සු ඔයාට පිස්සු කියලා හැමෝම ඒ පාට පිස්සු ඇදී. එමනේ නිදි කරවන්න ඔය ડોක්ටර් මහත්තුරු ඒ මොහොනේ කරනවා කියලා. ඔබ දැන් නිදි. ඔබ දැන් නිදි කියනකොට අර නිදි. නේද? ඊට පස්සේ කියනවා පෙර ආත්මේ දැක්කලු අර ආත්මේ දැක්කලු වරයාගේ ඔළුවේ තියෙන ඔක්කොම අරකින් කියවනවා. එයා අනුමාන කරන ඔක්කොම කියවනවා. සමහර විට ඉතින් එකක් දෙකක් මොකද මනස අඩනින්ද ඉන්නකොට පෙර ආත්මේ දකින්න පුළුවන්. ගන්න පුළුවන්. පෙර ආත්මයට සම්බන්ධ යම් යම් තොරතුරු දැන් අපේ තෝදේය සිතානෝ බුදුහාඳුරන්ට බණිනවා. එනකොට බණිනවා. මුඩ මහන එනවා කියලා. ඉතින් තෝදේය සිතානෝ විශාල කෝටිපතියා. එයා මැරුණා. මැරිලා බල්ලයිලා වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ එතන යනකොට පුරාගෙන පයින්නකොට තෝදෙය එදත් මට කෑ ගැහුවා දැනුත් කෑ ගහනවා කියලා. ඒක ඇහෙන ගමන් ಜಾති ස්මරණ ඥානය ආවා. කිඳිරි ගාගෙන දුවලා ගියන් ගේ ඇතුළේ නිදාගත්තා. දැන් නිදාගත්තේ කොහෙද කුස්සියේ. අර වෙනද සිරි යහනට එනවා බල්ලා. දැන් අද නැහැ. ඊට පස්සේ මිනිස්සු කණ්ඩ දෙන්න හැදුවා, ගෙනියන්න හැදුවා, නාවන්න දෙන්නේ. දැන් පුතා ගමනක් ගිහින් ආවාම කිව්වා මෙන්න මෙහෙම බල්ලා ලෙඩින් මේ බුදුරයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඊට පස්සේ තමයි මෙයා මෙහෙම වුනේ. ඉතින් තරහා ගියා බුදුරජාන් වහන්සේ අපේ තාත්තට නිගරු කරා කියලා ගිහින් ඇහුවා ප්‍රශ්නේ. අපම ඔව් තාත්තා තමයි. කොහොමද ඔප්පු කරන්නේ කියලා. එහෙනම් ගිහිල්ලා ඔයාව නාවන්න හොඳට. නාවලා කැමති හොඳ ආහාර දෙන්න. කවලා හොඳ ඇඳක හොඳට කොට්ටයක් තියලා හොඳට නිදි කරවන්න. ඉතලා ඔළුව අත ගන්න නිින්දයන්. ඔළුව අත ගාලා නිින්ද යාගෙන එනකොට බාගෙට ඇස් පියාගෙන යාන්තම් එනකොට තාත්තේ තාත්තේ කියලා කතා කරන්නේ. තාත්තේ තාත්තේ කියලා මට තාත්තේ මට නිදන් ටික පෙන්වන්න කියන්නේ. ඉතින් පුතා කෙරුවා. කියපු ගමන් ගොරෝගන ඇඳින් පැන්නා. පැනලා දිව්වා. මෙයාත් පිටිපස්සෙන් දිව ගිහින් පහුල් ගියා තුන් හතර පොළ. ඊට පස්සේ බින්දලා බලපුවාම රන් කලවල පුරවල රත්තරන් ඒවා මෙයා තිබුණා. ඒවා අරගත්තා. ඊට පස්සේ තමයි පුතා ගිහින් බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරලා දන් දෙන්න පටන් ගත්තා. ඒ මොකද අඩ නින්දේදී භවංගෙට මතුවෙනවා පෙර දේවල් මතු කරන්න පුළුවන්. ඒ නිසා අපි අඩ නින්දට යවලා තමයි ওই මෝහණය කරන වෛද්‍යවරු කරන්නේ. යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට කවදාවත් පුළුවන් වෙලා තියෙනවද ඒ ආත්මෙන් එහාට යන්න? බෑ. ඒ මේ මැරිච්ච වෙලාවට පුංචකට ටිකකට කලින් දවසකට දෙකකට තුනකට කලින් ඊට පස්සේ දේවල් ඉස්සර දේවල් කියන්න බෑ. අර යන්තම් ඡායාවක් එනවා ව්‍යාතිස්මන ඥානයි. ඊළඟට කාලේ සීග්‍රේ යනවා. දෙවන් සර්ණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට පොඩ්ඩක් කියලා දෙන්න මේ අපේ භවයේ යන්නේ ඇත්තටම ප්‍රපංච නිසානේ අපි මේ දීක්ෂ විදීතු යන්නේ කන්නාදිස්මාන අපිට පොඩ්ඩක් මේක මොකද්ද? තණ්හා දිට්ඨි මාන වශයෙන් මේ අපි ගැටගහා යනනේ. මහා ගැඹුරු දේවල් නේ අහන්නේ. ඔයාට හොඳ නම් ඉතින් අපේ ස්වාමීන් වහන්සේ තමයි. තණ්හා දිට්ඨි මාන. ඔව් තණ්හාව නිසා තමයි අපේ සංස්කාර උපදින්නේ. සංස්කාර කියන්නේ තණ්හාවම කියන්නේ යම්කිසි අරමුණක් නිසා අපේ හිතේ ඇති වෙනවා ආසාවක්, තණ්හාවක්, බැඳීමක්. ඒ වගේම ඒ රූපේම අරගෙන මනස ඇවි තියෙනවා නැවත සිය දහස්වරයක් ඒ වගේම තණ්හාව. ක්‍රියාවසෙන් එකයි නැවත නැවත ඒක මනසින් ක්‍රියාත්මක වෙලා අපිට තණ්හාව උඩාක් ඇති වෙනවා. එතකොට තණ්හාව ඇති කරන්නත් මානෙ හේතුවක් වෙනවා. මාන්නේ කියන්නේ මම කියන මාන්නයක් තියෙනවා. එතකොට මම ඉන්න නිසා තමයි මම කියන්නේ දිට්ඨිය. එතකොට මාන්නය තියෙනවා මාන්නයට හේතුනේ දිට්ඨිය. සදාකාලික දෙයක් එහෙම නැත්නම් ස්ථිර දෙයක් කියලා නාම රූප පරි නාම රූප පද්ධතිය ගත්තා. අපි කවදාවත් බැලුවේ නැහැ හිතන්නේ නැහැ නාමික වශයෙන්වත් පරමාර්ථ තියෙද්දී අපි නාමික වශයෙන් සම්මුති වශයෙන්වත් අපි කල්පනා කරන්නේ නෑ මේක මේ නැති වෙන එකක් නේ මේක මේ වතුර ගොඩක් මේක මේ හුලං ගොඩක් ඔය පටවියාපෝ තේජෝ පැත්තකින් තියලා මේක බැලුවොත් මේකේ තියෙන වතුර මිරිකලා ගත්තා මිරිකලා ගත්තට පස්සේ මේ උක්දණ්ඩ වගේ මිරිකපු දෙය ඊට පස්සේ මේකේ තියෙනවා රස්නේ සීත උෂ්ණ දෙක එතකොට ඕනම වෙලාවක ඇල්ලුවොත් රස්නේයි. නමුත් මේක මරුණට පස්සේ සීතලයි. ඒ තේජෝ ධාතු. ඊට පස්සේ ඒක පැසවනකොට ආයි රස්නේ. සීතල වෙනවා. මේ රස්නේ තියෙනවා ජීවන හුස්ම තියෙනකල්. ඒක නැති වෙනකොට සීතල සාමාන්‍ය තත්ත්වයට එනවා. සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා නැවතත් සීතල වෙනවා. සීතල වෙලා ආයි රස්නේට එනවා. එතකොට මේකේ තියෙන ධාතුවක් කියලා කවුරුවක් කල්පනා කරනවද? නෑ. ඒ වගේම වතුර උල්ලංගයි අල්ලුයි නැත්තම් පිටි සීතෝෂ්ණ දෙකයි තියෙන්නේ කියලා කවුරුවක් කල්පනා කරනවා නම් නැත්තම් මේක පටිවියාපෝ තේජෝ ආයෝ කියලා කල්පනා කරනවා නම් එතන දිට්ඨියක් නැහැ. දිට්ඨියක් නැත්තම් මාන්නය උපදින්නෙත් නැහැ. තණ්හාව උපදින්නෙත් නැහැ. දැන් සුඛයි කියලා අපි ගත්තොත් තණ්හාව උපදින්නේ. සුඛයි කියලා ගත්තාම තණ්හාව විතරක් නෙමෙයි. ව්‍යාපාදිත්ත තියෙනවා. මොකද සුඛ දේ නැති වෙනකොට දුකයි. ඒ නිසා සුඛය ආරක්ෂා කරගන්න තමන්ට කැමැත්තක් තියෙනවා. ඒක දුකයි. ඒක නැති වෙයි කියලා බයක් තියෙනවා. ඒක දුකයි. ඒ නිසා තණ්හා මාන දිට්ටි තමයි අපේ මේ සම්පූර්ණම තියෙන්නේ. හැම දෙයකම තණ්හාව මාන්නේ දිට්ටි වෙනවා. හැබැයි මාන්නයක් ඕනේ වෙනවා. දැන් මමෙක් නැත්තම් කවුද භාවනා කරන්නේ? මමෙක් නෑ මේ මාවරු පොකොඩක් මොකටද භාවනා කරන්න යන්නේ? දැන් අපේ මව් ඉදිරියට එනකොට හා ධාතු ගොඩක් එනවා නේද කියලා අහක බලාගත්තු. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ ඉස්සරහට එනකොට ස්වාමින් වහන්සේ එනකොට කවුරු හරි ඉස්සරහට යනවා. ආ රූප රූප රූප රූප කියලා අත් එක්ක දානවා. එතකොට මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ ආපහු වෙරලා යයි බනහන්න හම්බ වෙනවද? නෑ. ඒ වගේ මාන්නයක් තියෙන්න ඕනේ මම කියලා අස්මිමානයක් තියෙනවා. ඒ මාන්නය දැනගන්න ඕනේ. නුවණින් යෝනිසෝ මානසිකාරයෙන් දැනගන්න ඕනේ ඇත්තටම නැහැ. නමුත් සම්මුතියෙන් ඉන්නවා මම බුදුහාමුදුරන් වහන්සේ ඔක්කොම ඉන්නවා. ඒ නිසා තණ්හාව ඇති වෙන්නේ මාන්නේ දිට්ඨිය නිසා දෙක තුනම එකට තමයි තියෙන්නේ. ඉතින් කෙටියෙන් තමයි ඔය තව දිගට අහන්න ඕනේ නම්. පල් තියෙනවා ඉස්සරහට. ස්වාමීන් වහන්සේ වැඩියාම ඕන ගන්න අපි අහමු. තව මොනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. අපි බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනකොටත් ආගිවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ එහෙම කියලා අපි කියනවා බුදුරජාණන් වහන්සේටත් ඒක වැරදිද? කොහොමද කියන්නේ? මම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා ඔබ වහන්සේට මාගේ ජීවිතේ පූජා කරමි. ඔබ වහන්සේ මෙසේ මෙසේ අප වෙනුවෙන් මේ අපමට අතපත් නිවන් අතහැර දම ඔය වගේ ඔබ වහන්සේ ඔබ වහන්සේ කියලා අපි කියනවා බොහෝ විට ඒක දැන් ළඟදී දියාගත්තු වෙන්නේ ඔව්වා. නෑ බුදුහාමුදුරුවෝ <laughs> අපි බුදුරයන් වහන්සේව දැක්කලා අපි වඳිනවා. එතකොට අපේ సంతානේ මොකද්ද තියෙන්නේ? බුදුහාමුදුරන් එකපාරට වචන වලින් කියන්න පුළුවන්ද බුදුහාමුදුරන්? సంతාණයෙන් අපිට කොටින්ම කියනවා නම් Tamanට ප්‍රියමනාප කෙනෙක් දකින්නකොට නම කියලා මෙයයි මේ ඉන්නේ මෙයා උසයි මෙටි මේවා නිසා කියලා හොඳ එක්කෙනා කියලා අපි කියන්න ඕනේ නැහැ. දකින්නකොට අපි ඔක්කොම අපේ సంతාණයට ඇවිත් ඉවරයි නේ. දැනිලා. ඉතින් හැබැයි බුදු ගුණ මෙනෙහි කරනකොට මෙන්න මේ ගුණේ නිසා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අරහත් වහන්සේක. ඔබ වහන්සේ කියන කියන එක හොඳ නෑ. භාග්‍යවතුන් වහන්සේ අරහත් වහන්සේක. එතකොට බුදුරජාන් වහන්සේ හැමතිස්සෙම කියනකොට ආනන්ද භාග්‍යවතුන් වහන්සේට තිබහයි. භාග්‍යවතුන් වහන්සේට ආසනයක් පනවන්න. එහෙම කියනවනේ. අපි එහෙම කියමු. දැන් අපි කියන්නේ මම කියන්නේ නෑනේ. හාමුදුරන් වහන්සේලා මම කියන්නේ. අපි කියලා කියන්නේ. ඒ වගේම මට දෙන්න කියන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේට දෙන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නිවසේදී මල් පූජා කරනකොට මල් පූජා කරන ගාථාව කියලා මල් පූජා කරන ගාථාව කියලා මම සිංහලෙන් මේ විදිහට කියනවා. ඔබ සිංහලෙන් පොත්වල ඒ විදිහ නෑ මම හිතුවා ඊට වඩා ටිකක් පළල්ල මේ දේ මම කියන්න ඕන කියලා. මම කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි සෑදුණු මේ මල් මැලවි පරවි යන්නාසේ ආපෝ තේජෝ වායු පඨවි සෑදුණා වූ මේ ශරීරයද කුණු වී දිවාපත් වී ආපෝ තේජෝ වායු පඨවි වන්නේ කියලා තමයි මම ඒ විදිහට තමයි සිංහලෙන් කියන්නේ. එසේ කිරීම අර පොත්වල තියෙන කෙටි මේ සඳහන් කිරීම තමයි හොඳ ස්වාමීන් වහන්සේ. නෑ හොඳයි. දැන් අපි ගිලම්පසක් ගන්නකොට අපි ගන්නවා අපි ඉස්සෙල්ලා කියනවා පටිසංකා යෝනිසෝ දේසජ්ජ පරික්කාරම් පටිසේවාමි නුවණින් මෙනෙහි කර මම මේ ඊළම්පස පරිභෝජනය කරමි ඊළඟට කියනවා යථාපච්චයන් පවත්තමාන ධාතුමත්ත මේ වේතං යදිදං ඊලානපච්චය බේසජ්ජ පරික්කාරෝ තදුප පුඤ්ඤපෝච පුද්ගලෝ ධාතුමත්ත කෝනිසත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ ඒ කියන්නේ මේ යතහ ප්‍රත්‍යක් මත පවතින මේ ගිලම්පස මේ වළඳන මේ මමද තදුප බුඤ්ජ කෝච පුද්ගලෝ ධාතු මත්තකෝ මේ පුද්ගලයාද ධාතු ගොඩක් පමණි නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ සත්වයක් නැත ජීවියක් නැත නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ what is asitru සබ්බානි පනි ඉමානි බේසජ්ජා පරික්කාරා අජිගුච්චනියානි ඉමම් පූතිකායන් පත්වා අතිවේ jigacchanayo jayanti මේ සියලුම මේ පරිස්කාරය ගිලාන්පස පරිස්කාරය පිරිසිදුයි නමුත් මේ අපිරිසිදු කයටපත් වෙලා සම්පූර්ණ අපසි අපිරිසිදු භාවයටපත් වෙනවා එහෙමයි මෙනෙහි කරන්නේ ඒ වගේ යථාපච්චයන් පවත්තමානන් ධාතු මත්තමේ වේතම් මේ ධාතුර වලින් පවතින දෙයක් පමණි එසේ මේ පරිභෝජනය කරන මමද මේ පුද්ගලයාද ධාතු ගොඩක් පමණි. මේ පිරිසිදු වූ මේ ගිලාන පස්චය මේ අපිරිසිදු කයට ඇතුළත් කිරීමෙන් නේද අපි අතිමහත් අපිරිසිදු භාවයටපත් වෙන්නේ. වගේ මල් පූජා කිරීමේදීත් අපි ඒ වගේ මෙනෙහි කරනවා නම් ඊටාම හොඳයි. ඊටාම හොඳයි. මොකද අපි කියන්නේ කොහොමද කියන්නේ? ඉමින මොනවාද? පූජයෙන් බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශභාව. ඉතින් අවසාන පද දෙකේ අපි සාමාන්‍යයෙන් දන්නේ පුංචි කමිනන් කියන්න පුරුදු කරලා තියෙන්නේ මේ මල් මැලවි පරිවි යන්නාසේ මේ ශරීරයේද විනාශ වී යන්නේ කියලා. නමුත් මම මේකට දැස්සට පස්සේ මමම කල්පනා කළා මීට වඩා හොඳට මේක තව ටිකක් පළල් කරලා අපිට කියන්න පුළුවන් හිතින් බලන්න පුළුවන් අර කියනකොටම මේ මල් වල පඨවි ආපෝ තේජෝ වායු තියෙනවා ඒවෙන් තමයි මම හැදිලා තියෙන්නේ ඒ වගේ මේ මගේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායු හැදිලා තියෙනවා ඉතින් මම කල්පනා කරනවා අර මල් දිහා බලාගෙනම ඒ මල් මැලවි පරිවි යන්නාසේ ආපෝ තේජෝ වායු පඨවිලින් සෑදී තිබෙන්නා වූ මේ මල් මැලවි පරිවි විනාශ වී යන්නාසේ පඨවි ආපෝ තේජෝ වායු වලින් සෑදී තිබෙනා වූ මේ ශරීරයද කුණු වී දි รา පත් වී ආපෝ පඨවි ආපෝ තේජෝ වායු බවට පෙළී යන්නේ. ඔය තේත දේවත් නැතු වෙනවනේ අය. දේවත් නැතු වෙනවා. ඉතින් එතන මෙහෙමයි අපි අපි ටික කැලෑසියෙන් කැලෑසියට ඉහළට යන්නේ. අපි ඉතින් ඉස්සෙල්ලා ඔක වචනේ මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරගෙන යනකොට හිතට ඔක කාවැදුනට පස්සේ බලනකොට මෙනෙහි වෙලා ඉවරයි. ඉතින් ඔතන තියෙනවා ඒ ගාථාවෙත් පොඩි ප්‍රශ්නයක්. ඉස්සර ওই ගාථාව කිව්වේ ওই විදිහටනේ. දැන් ඒක ලබාමි මොක්කන් කියලා හරවලා තියෙනවා. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබා මේචේන චමෝතු මොක්කං මේ තේන චවෝතු මොක්කන් කියලානේ කියන්නේ අපි. එතනයි වැරද්ද තියෙන්නේ. ඕක නම කියන්න හොඳ නෑ මහාචාර්යවරයෙක් ලියලා තිබුණා පුවත්පතකට මේ ගාතාව වැරදි. මොකද හේතුව පුඤ්ඤේන මේතේ නච හෝතු මොක්කම් මට නිවන නොලැබේවා කියලා කියන්නේ. නච හෝතු මොක්කම් නිවන පිනිස නොවේවා කියලා එයා විග්‍රහ කළා. මෙතන එතන වැරද්දුවේ පුඤ්ඤේන මේතේන. ඒ කියන්නේ ඒතේන පුඤ්ඤේන මේ වෙන්නේ ඒක සමාසය වෙනකොට. ඒතේන පුඤ්ඤේන මේ පිනේ ද ච කියන්නේ ද මේ පිනෙන්ද මට නිවන අත් වේවා. එතකොට පුඤ්ඤේන මේතේන ච කියලා ගන්නකොට න කියලා නවත්තලා ච හෝතු මොක්කම්. ඉතින් අරම ගියා ගන්න නයන්නේ චයන්නේ මේ පැත්තට දැම්මා. එතකොට එපා. ඔය විදිහට විග්‍රහ කරලා තිබුණා. මහාචාර්යවරයෙක්. නිසා ප්‍රවේශම් වෙන්නේ ඒක තමයි හරි පුඤ්ඤේන මේ තේන තෝතු මුක්කම්. උක්කම් මිලායත තයි ධම්මේ කායෝ දයනසෝ. හොයි කායෝ තතයතනසෝ. විනාශ වෙනවා නේද? හොඳයි. ඊගාවට මොකද කියන්නේ අපි? සායන රස්තයි අපි අර මත්දාකම නිරෝධ සමාපත්තිතෝ කියන ගාථාවලින් උක්කෙනක සවන්. මොකද? නිරෝධ සමාපත්තිතෝ විතා විසිනස්ස බබත සම්මා සම්බුද්දස ඉමං කුප්පාන පූජෙන් පූජෙන් ඔව් ඔව් ඉමං කුප්ප පූජාය ඔව් අපි ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහැ මෙහි තියෙන නිරෝධ සමාපත්තෝ දුක්ඛාති සබ්බේ සංඛාරා අනත්තති සබ්බේ ධම්මා සබ්බේ ධම්මා අනත්තති සබ්බේ ධම්මා ඔව් ඉතින් ගාතාවල් තියෙනවා ඒවා පබදින්න අය ඉන්නවා ඉතින් කියන්න අයත් ඉන්නවා මේ බුද්ධානුස්සතිය ලියලා තියෙනවා මහා ලොකු පොතක් මේ බුද්ධානුස්සති කියන්නේ රෑ එළිය වෙනකල් අපේ ස්වාමින් වහන්සේ නමක් බුද්ධානුස්සතිය දේශනා කරලා තියෙනවා කවුද රජ කෙනෙක්? කවුද? හ්ම් සද්දාසිස්ස රජුලෝද කොහෙද ඇවිල්ලා හිට ඉඳගෙන අහලා තියෙන අයිඩිය එක. ඇව්වට පස්සේ ගිහින් කිව්වට පස්සේ ගෝලු මහා ගඟකින් ඉන්දි කට්ටක අර කුහරයට ගත්තු වතුර පොදක් හා සමානයි කෝලු මේ මං කියපු ටික. නමුත් අර ಗುಣ එච්චර තියනවලු. ඇත්තටම බුද්ධ විශ්ය අනිච්ච අචින්චයි බුදුහාමුදුරන් ಗುಣ කියලා නිම කරන්න බෑ. සන්තති ඇමතිතුමා අපේ බුද්ධ ශාසනයේදී රහත් වෙලා බණපදයක් අහලා මහා එතන රහත් වෙලා බුදුරයන් වහන්සේ ළඟට ගිහින් ඒ රහත් වෙච්ච හැටි බුදුරයන් වහන්සේට උමනා වුණා මෙයා ලව්වා 이르දි පෙන්වන්න ඒ 이르දි පෙන්වුවේ කොහොමද තල්ගස් හතක් උඩට ගිහින් අහසේ 이르දි පෙන්වුවේ එකක් කරනවා බයිනවා තව එකක් උඩට යනවා බයිනවා ඊටත් තව ඉහළට යනවා 이르දි පෙන්නලා ඉවර වුණාම ඇහුවා "සන්තති ඔබට කොහෙන්ද මේ මේ ශක්තිය ලැබුණේ?" එතකොට තමයි කිව්වේ ඈත බුද්ධ ශාසනයකදී මම බුදු ගුණ කිය කියා ඇවිද්දා. කිය කියා ඇවිදිනකොට රජ්ජුරුවමට අස්සෙත් දෙන්න බුදු ගුණ කියන්නේ. මම ඒක අපිට ඉඳගෙන ඇවිදගෙන බුදු ගුණ කියද්දි මගේ ඇඟෙන් සුවඳ විහිදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සු හරි ආසය අහන්න. රජ්ජුරුව ඊට කලකට පස්සේ මාව ගෙන්නලා ඇහුවා තාම බුදු ගුණ කියනවාද ඔව් කිව්වා පුතානේ. ඊට පස්සේ ඇතෙක් දුන්නා මට ඇතේ ආසනයක් බනලා මම ඇතා පිටෙත් බුදු ගුණ කිව්වා. ඊට පස්සේ මම සංසාරේ කවදාකවත් අපායකට ගියේ නැහැ. මං සක්විති වුණා, මං සක්‍රයා වුණා, මං මනුස්ස ලෝකේ අනන්ත රජකම් කෙරුවා. කරලා මේ 이르දි ඔක්කොම පාන්න මට ශක්තිය ලැබුණේ දා බුදු ගුණ මෙනෙහි කිරීම කියලා කිව්වා. ඒ නිසා බුදු ගුණ මෙනෙහි කරන එක හොඳයි. ওই විදිහට ගාථා පබඳලා ඒවා කියෝ කියෝ ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් සමාධි භාවනා සමාධියට තුඩු දෙනවා නම් තමයි වඩා හොඳ. ඉතින් සමාධියට උච්චර තුඩු දෙන්නේ නැහැ. සමාධිය පිරිනවනවා සමාහයටවා කියවන්න ගියම වැඩි. අර එක්තරා ප්‍රමාණයකට 100න් කියවනකොට සද්ධාව වැඩෙනකොට සමාධිය එකතු වෙනවා. අපි කියමු ඉතුරු විසිරුණු හිතක් තියෙන කෙනෙක් විහාරයට ගිහින් හවසට එම් මල් ටිකක් පූජා කරලා හෝ නොයි හෝ හොඳට සාන්තව ඉඳගෙන පිරිත් කියනවා නම් ඒ පිරිත් කියලා තමන්ම කියනවා තමන්ගේ සොරේ දිහා බලන්න. ඒක සමාධියට කියනවා. එකක් සුත සුතේමේ සුතේ සම්පජානකාරී හොති කියන එක වෙනවා. අනිත් එක ගුණය දකිනවා. එනිසා හිත හොඳට මේව භාවනා කරගෙන ඒ සත්‍යයනාව කරනවා තමන්ම නම්. තවත් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ සොරේ පිටිපස්සෙන් තමන් සත්‍යයනා කරන එකට අල්ලනවා. ඒකම තමයි. නමුත් දස් කෙස් ගහක් පිටිපස්සේ. එහෙම සජ්ජායනා කරගෙන ගිහිල්ලා අන්තිමට දුර්ලභව බුද්ධෝත්පාදෝ ලෝකස්මින් කියන තැනට අපි එනවා. එහෙම නේද? ඇවිල්ලා අන්තිමට කොහොමද කියන්නේ? අන්තිමට පදේ මොකද්ද? අන්තිම පදේ මොකද්ද? දුර්ලභව බුද්ධෝත්පාදෝ ලෝකස්මින් ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මෙහෙම කරගන්නවා ඒ වෙලාවට ඔය ප්‍රඥා ලෝකයේ තමන් ළඟ ඒ නිසා මේ සජ්ජායනා කිරීම බුදුගුණ මෙනෙහි කිරීම ඊටම ශ්‍රේෂ්ඨයි. හැබැයි Tamanට හොඳට සමාධිය ආවට පස්සේ අපි වැඩි කල සජ්ජායනාවට ගත කරන්නේ නැතුව සමාධියෙන් ප්‍රයෝජන අරගෙන අපි විපස්සනාට යන්න. ඒ නිසා ධර්ම දේශනා වුණත් ධර්ම සාකච්ඡා වුණත් ප්‍රමාණී ඉක්වන්ට හොඳ නැහැ. අදාළ ප්‍රශ්න අහලා ප්‍රයෝජනවත් දේවල් සාකච්ඡා කරලා පුළුවන් තරම් අපි දෙන්න ඕනේ භාවනාවට දැන්. මේකයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ කතා කිරීම සංස්කාරේ එකතු වෙනවා සමහර අයට. මොකද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව අවශ්‍ය වෙනවා සමාධිය අඩු අයට. ඒකට යන්න ශ්‍රද්ධාව ඇති වෙන්න මොකද සමහර අයට භාවනාව එකපාරට දෙන්න බෑ. ඒ අයට බණ කියන්න ඕනේ. ශ්‍රද්ධාව මතුවෙන්න. ඒ නිසා සද්ද ඒ භාවනාව සමාධියට යන්නේ නැති අය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි තත්වේ නගාගන්නේ. ටික කලක් ගත වෙනකොට එයාට පුළුවන් වෙනවා ඉබේට ධර්මතාවයක් මතුවෙනවා එයාට අහගෙන ඉන්න පුළුවන් වෙනවා. අන්නේ අහගෙන ඉන්නේ චිත්ත ඒකග්ගතාවය. සුතේ සම්පජානකාරී හොති කියන ඒකග්ගතාවය තුලින්. එයාට පුළුවන් වෙනවා සමාධි නිමිත් සමාධියට හිත ආනාපානෙට හෝ නැත්නම් වෙනත් කර්මස්ථානයකට හිම කරන අදුතරමෙන් එයාට පුළුවන් වෙනවා ඉරියාපත පබ්බේ ඉරියාපත පබ්බේ ඉන්නවා කියන්නේ සතර ඉරියව්වේ යම් ඉරියව්වක ඉඳීම. එහෙම ඉන්න පුද්ගලයාට ටික ටික පුළුවන් වෙනවා ඉරියව්වෙන් පස්සේ සම්පජන්න පබ්බේ කියන එකට එන්න. ඒ කියන්නේ ඉරියව්වක් තුල යම් ක්‍රියාවක් කරනවාද? අන්නේ ක්‍රියාවේ Tamanට හිත යොමාගෙන ඉන්න හැකියාවක් ඇති වෙනවා. ඒකට උනේ අර ධර්ම ශ්‍රවණය. නිසා තම තමන්ගේ ප්‍රමාණ අනුව ඒවා හැම එකක් තියෙන්න ඕනේ. ඉතින් කොහොමත් සම්ප්‍රදායක් තියෙනවා මෙහෙත් තියෙනවා ගුරුමෙත් තියෙනවා මම හිතන්නේ තායිලන්තෙත් තියෙනවා කියලයි මේ ධර්ම දේශනාවක් හැමදාම පවත්වනවා හැන්දෑවට දැන් දැන් බෝධි ඥානේ නම් අපි බ්‍රහස්පතින් දර තමයි මේ බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා පවත්වනවා තව එක දවසක් ඉතින් සංඝයා වහන්සේලාට ඔය විනය සාකච්ඡාවක් තියෙනවා එච්චර තමයි අපි කරන්නේ ඉතින් ඔක්කොම උදකලාව ඉන්න ඕනේ. සයිලන්ට් රිට්‍රීට් කියලා තියෙනවා අපි. සයිලන්ට් රිට්‍රීට් කියන්නේ අනිවාර්යයෙන්ම සංඝයා වහන්සේලා දෙනමක් ඉන්න ඕනේ බාලම කෙනත් වැඩිම කෙනත්. ඊළඟට ඊළඟට ඊළඟට ඊළඟට ඔහම එනවා දවස් 14ක්. ඒ කියන්නේ අපි උපෝසතෙන් උපෝසතයට ඒක කරන්නේ. වැඩිමල්ම ස්වාමින් වහන්සේ ඒ ස්වාමින් වහන්සේ උපෝසතය කරන්නේ හැන්දෑවේ 6ට විතර. ඉවර වෙනකොට 7:00 මාර විතර වෙනවා. හත මාරට පස්සේ යනවා ආජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ යනවා කවුද ඊගාවට උපෝ සයිලන්ට් රිට්‍රීට් යන්නේ. කියන මේ දෙන්න. right. එදෙන්න විසිරෙන්න ඕනේ. ඊට පස්සේ සති දෙකක් ගිහින් මෙතෙන්ට එනකල් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න බෑ. කිසිම කෙනෙකුට හම්බ වෙන්න බෑ. Taman ඉන්න ඕනේ කුටිය ප්‍රදේශේ කියන්න ඕනේ උදේට පාත්‍රයේ තියෙනවා පහට විතර එළියෙන් එළියට එන්නේ අර යන කෙනෙක් ඇවිල්ලා පාත්‍රය අරන් යනවා. ඒකට එක්කයයි නියම කරන්නේ. ඒ පැත්තේ ඇවිදින යන කුටියක ඉන්න ස්වාමින් වහන්සේකට නියම කරන දානෙ ගියන. පාත්‍රය අරන් යනවා. ගිහිල්ලා දානෙ අරගෙන ඇවිල්ලා අහනවා යන්න ඉස්සෙල්ලා කොතනටද දානෙ ගේන්නේ? ෂව බ්ලොක් එකට ගේන්නද? එහෙම නැත්නම් තව තැනකට ගේන්නද? ගහක් යට තියන්නද? කුටිය මිදුලෙන් තියන්නද? කොහෙන්ද කියලා අහනවා. අහපු තැනින් විතරයි. එතනින් තියෙනවා. තියලා යනවා. එතකොට Tamanට බෙහෙතක් ඕනේ නම් පාත්‍රයේ තුණ්ඩු කැල්ලක් දානවා. පහුවදා උදේට. ඉතින් ගලම්පසෙන් පියා ගන්නවා වතුරට. වතුරට ගණ්ඩත් යන්න බෑ කෙනෙක් හම්බ වෙන්නේ. එයා යන්න ඕනේ ෂවර් බ්ලොක් එකට තියෙනවා. තව මේවා එකක් තියෙනවා වර්ක්ෂොප් එකක්. ඒකේ තියෙනවා වතුරුණු ගන්න dance ශාලාවක් තියෙනවා. ඒ තුනෙන් තැනකට කවුරුත් නැති වෙලාවක් බල්ලා ගිහින් දාන ගන්න. මොකද නාන වෙලාවට ඉතර අනිත් වෙලාවට නෑනේ. ගිහින් වතුරුණු කරගෙන ඉන්න ඕනේ. ඒකොට දවස් 14යි 15 14ක් කිසිම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට කතා කරන්නේ නැහැ. තන්නේ කරමින් ඉන්න ඕනේ. ඉතින් දවස් 14න් පස්සේ දෙන්න නැහැ. ඊගාට තව දෙන්නේ, කීරියට තව දෙන්නේ ආයෙ දෙපැත්තට. ඉතින් හැබැයි එක සැරයක් දවස් මාස 6ක් අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ එහෙම හිටියා. 2002 මං හිතන්නේ. මාස 6ක් හිටියා තනියම. ඉතින් එහෙම අය කරනවා. ඒ නිසා තමුණුත් සයිලන්ට් රිට්‍රීට් ඉඳලා හිටලා කෙරුවට කවන්නේ නැහැ ගෙදර ඉඳගෙන. එකෙන් හුඟක් හොඳ දර්ශනය හොඳ වැඩිමක් තියෙනවා. මොකද කිසි දෙයක් නැහැ. Taman හැමතිස්සෙම ඉන්නේ මේ පැත්ත බලාගෙන. භාවනාවක් නොකළොත් Tamanට ඒක පේනවා. හිත දිහා බලනවා. Taman යගේ දිහා බලනවා. සක්මන් කරනවා. ඉන්න කවුරුවත් දකින්නේ හොඳයි. try. so එච්චර. හොඳයි. මෙන්න අද අපි හුඟක් දේවල් කතා කළා මම හිතන්නේ. ධර්ම දේශනාව වෙයි අපි ඒකත් අපි හම් වෙනවා දවල්ට ටිකක් එකට විතර හොඳයි දැන් අපි උඟාක් ෆිල්ම් රැස් කරගත්ත බොහෝ බුදුගුණමය මෙනෙහි කළේ ධර්මයේ සාකච්ඡාවකදී එන් භාවනා යෝගීව පිළිවෙත් පුරාගෙන බුදුරජාන් වහන්සේ අපේ සාරා සංකීය කල්පලක්ෂයක් පෙරම් පෙරුවේ දුක් විඳී අපි වෙනුවෙන් ඉතින් අපි බුදුරජාන් වහන්සේට කරන ලොකුම පූජාව තමයි අපේ මේ ප්‍රතිපත්ති පූජාව. සදිනපතාම අපි අපේ භාග්‍යවතුන් වහන්සේට මල් පූජා නොකලත්, පහම්පත් නොකලත් මේ දේවල් වලින් අපි ප්‍රතිපත්තියෙන් පූජා කරන නිසා ඒක ශ්‍රේෂ්ඨම පූජාවක්. ඒනොත් අපිට හුඟක් පින් රැස් වෙනවා. මේ සියලු ආකාරයෙන් රැස් කරවු මහා පින් සම්භාරය අපි දෙවියන් ආදීන්ට භූත මණ්ඩලවට අනුමෝදන් කිරීමෙන් ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම ශ්‍රී විභූතියෙන් වැඩිලා හොඳින්ම තමන්ගේ පාරමී දම් පුරගෙන පුරාගෙන සසරෙන් එතර වෙන්න ලැබේවා නිවන් දකිත්වා කියලා. එවැගේම ශාසනයත් රකිමින් මේ සියල්ලෝ රකිත්වා ලෝකයත් සියල්ලන් රකිත්වා කියලා අපි දෙවියන්ට ආරාධනා කරනවා මේ වෙලාවේ. එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්ඛන්තු ත්වං සදාති එවැගේම මේ ජීවිතේ පෙර සංසාරේ අපෙන් වෙන් වුණාම අපේ සියලු ඥාතිතාදීන් යම් තාක් වේද ඒ වගේම සංඝ රත්නයේ යම් තාක් වේද අපෝපස්ථායකින් තම් තාක් වේද දායක කාරකාදීන් යම් තාක් වේද ඒ සියල්ලෝද මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා සතුටු වෙත්වා යම් පැමිණියාව දුකක් වේනම් මේ දීසුගති ගාමීව සංසිල්ලේ නිවන් ලබත්වා ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඉදම් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිවාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේ සතං සමාධෝ යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාධෝ යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවීන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං මද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු